خالص කුරුමම් මෙනුවි වයුකීමුස් සලාත අදි නමාදු قائم කුරුමම් මෙනුවි වයුතු zakat අදි zakat දිනම මෙනුවි වදාලික දීනුල් qayyim ඒ හගීගි තෙදු සීදාවගෙන් වා දීනකි කීර්ති ගුරුවානුග නමාදුගේ ෆහත ගින ආයත්තහුග zakatuge වාහක zikr kurayfa වේ එහෙන්වෙන් ඉල්මරින් විදාලවනි මි දෙරුකුණ කි මි එම්මේ වරුගද දෙරුකුම් ඉස්ලාම් ඉස්ලාම් ඉස්ලාම් කම ගරු කුන්ත හොතරෙන් එම්මේ වරුගද දෙරුකුණ කි මි නමාදු කුර්මා zakat දිනු සබබකි නමාදු ගස්තුග අලාෆි මි හදීනුම් බේරෙච්ච නමාදු ගස්තුග අලාෆි මි හදීනුම් බේරෙච්ච එන මුර්තද්දු වෙච්ච නමාද එම්මේ නමාද ගස්තුග එඩි කමුගා වියසේන මුර්තද්දු විය හිසාබු එන අලුන්ජෙන් ඉස්ලාම් වා එන ගාදීගේ කාර්යයක් ගෙන්දෙවේන එන තවබා ලෑදෙවෙන තවබා නොවෙච්චන මේන ගතුළු කුරවේන ඉමාම් ශාෆිය සිදාල්වනි එන තවබා ලෑදී තවබා නොවෙච්චා ගතුළු කුරාශ ඉමාම් අහමද් බින් හම්බල් වෙස් එෆදාම් විදාල්වනි ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉෆදෙන් හදීස් වල කුරබා ෆාවාති කලිෆන් හදීස් වල කුරබනි මන් තරක සලාත මුතඅම්මිදන් ෆකද් කෆරා ನಮಾದ್ ಗಸ್ತುಗ ಅಳಾ ಫಿಮೀಹಾ ಕಾಫರ್ ವೆಜ್ಜಕಂ ಕಶವರೆ ನಮಾದು ಗಸ್ತುಗ ಅಳಾ ಫಿಮೀಹಾ ಕಾಫರ್ ವೆಜ್ಜಕಂ ಕಶವರೆ ದೆನ್ ಝಕಾತ ಬೆ ಹೇಗೋ ತುಂಬ ಸಮ ಇಫದಾ ಮಿವಾನಿ ಝಕಾಯ್ ದೆನ್ ಹೆಂಗಂ ಗಿನ ಇಲ್ಮೇನು ವಿದಾಳವಾಗತುಗ ಝಕಾಯ್ ನುದಿನಸ್ ಕಾಫರೆ ನುವೆ ಎನ ಫಾಫವೆ ರಿವಾನಿ ಕಮಕು ಝಕಾತ ಇಂಕಾರ ಕುರಾ ಹಾಲ್ ನುದಿಫಿಯನ ಕಾಫರ್ವಾನ್ ಐದೆನ್ ಹುರಿಹಾರ ಕುನಗ್ಗವಸ್ ಅಂ ಉಸೂಲಕಿ ಐ ಯಂ ಇಂಕಾರ ಕೊಫಿಯ ಕಾಫರ್ವಾನ್ roden inkar kuri es kafarwan hajj hajjan inkar kuri es kafarwan ehkamun zakai zakata behegotum bayin ilmen vidalwe yang inkar no kuri es kafarwan sababaki zakai nudin mihunna awakurga fan hanguram kurebu zakai nudin mihunna awakurga fan hanguram kurebu rasulullah sallallahu alaihi wasallam avahare wadaga tumun ಅರಬಿಂಗೆ ವರಗಿನ ಬಯಕು ಜಕಾಯ್ ದಿನಮ ಮಹರೂಮ್ ವಿ ಜಕಾತ್ ದಿನಮ ಮನಾವೆಗೈ ಎಹಿಂದು ಅಬೂಬಕರ್ ಫಾನ್ ತೆದಿ ವಡಾಗೆ ನೇಮ ನಹ ಗುರಾಮಯ ತೆದಿ ವಡಾಗೆ ತುಂ ಉಮರುಗೆ ಫಾನ್ ಅಬೂಬಕರ್ ದನ್ನೋನಿ ಅಬೂಬಕರ್ಗೆ ಫಾನ್ ಎಮಿ ಹುನ್ನ ಕಿಹಿನೆತ್ ತೋಯ್ ಹಂಗುರಾಮ ಕುರವಾನಿ ಎಮಿ ಹುಂಗ ತಿವಿ ಶಹಾದತು ಕಲಿಮ ಕಿಯಾಗೆ ತಿವಿ ಬಯಕೆ ಅಬೂಬಕರ್ ಫಾನ್ ವಿದಾಳವಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಜಮಾನುಗ ಎಮಿ ಹುನ್ ದೇಮುಂ ಆ ವಾಫರೆ e zakat wa gotu ga adaanu kurikam gavias e diifu maddan den timan karifan e mun hangurama kurahushi den umar gafan vidalwani timan nevves den fahun engijje aw bakur gafan hori hagguga kama de aw bakur aw bakur gafan ekun ebe kalun hangurama kurevvi ema migen gechaki zakata kiyo swarab bodu ruhune islam diinuga ehem kamun allah subhanahu wa taala kirti qur'anuga namaduga fahan eba zikru kurab zakai فإن تابوا الله سبحانه وتعالى القرآن كما القرآن فإن تابوا وأقاموا الصلاة وآتوا الزكاة فإخوانهم في الدين مي دليل مسنجي قطوغا إبامي نماد نكفي كافر أدي زكاة ندي فيها بس كافر مي آية ديها باقطوغا الله سبحانه وتعالى يقولون فإن تابوا إبامي توباوي وأقاموا الصلاة أدي නමාදු قائمකෝ වාතු සකාතව සකාත සකායි දීෆිනම ෆයිඛවානහුම් ෆිද්දීන මෙන්න කැලෙමගේ අහුන්නේ එබෑ මෙහුන්නකි ඒරුන් තියබෑ මෙහුගේ අහුන්නේ මිගෙන්ගේ එච්චකි නමාදු قائم නොකෝ සකායි නුදීෆිනම ඒ තියබෑ මෙහුගේ අහුන්නේ නූනේ තියබෑ මෙහුගේ අහුන්නේ නූනේ ඒක මුරාද කිමන කාෆරුන්නේ এই মুসলিমে হুকামুকা বেজ্জানে মুসলিমাকে আহেন এই মুসলিমাকে এই আল্লাহ সুবহানাহু ওয়া তাআলা কি কুরআন গহি করবানি ইন্নামাল মুমিনুনা ইখওয়াতুন মুরিহা মুমিনুনা কি আখুনতা কে কে মুরিহা মুমিনুনা কি আখুনতা কে কে মিয়াতুক আল্লাহ ভাই কুরবানি নামাজ তাওবা বে নামাজ কায়েম কো যাকাত দি ফিনামা এমিহুননা কি উস্তে বা মেহুকে আখুননে এহমা এঙ্গে এচ কি নামাজ নুকো যাকাত নুদি ফিনামা এই তিয়া বা মেহুকে আখুননে নুনে আনং আয়াতুক আল্লাহ ভাই কুরফা ইন তাবু ওয়া কামু সালাত ওয়া আতাউ যাকাত ফাখাল্লু সাবিলা এমিহুন তাওবা বে নামাজ কায়েম কো যাকাত দেম ফাশায়া ফিনামা එමිහුන් දූ කොල්ලාර එමුන හංගුරාම නොකෝ දැන් ඒක මානේ කි නමාදු නොකෝ zakai නුදීෆින මෙමුන හංගුරාම කුරවේනේ එමුන හංගුරාම කුරවේනේ එම මීගේ එංගෙච්ච කි නමාදා zakat මී වරක් ගුළුන් හුරි දේ නමාද කි අල්ලාහුගේ හග්ග zakat කි අලුතකුන්ගේ හග්ග දෙ හග්ගු මියති දෙ හග්ගුගේ තෙරෙන් අල්ලාහුගේ හග්ගුගේ තෙරෙන් එම්මේ ඉස්කොම් මිනි නමාදු අලුතහුන්ගේ හග්ගුගේ තෙරෙන් එම්මේ ඉස්කොම් මිනි zakai ehma mi dekantaka samaluwan abajihe zakai zakai nudifi mihun wara nurakkab kamen e zakai nudinuma ki giyamet dohuga narakage etakehi donkoffa enaigage jessena etakehi donkoffa narakage jessena enage gaga ki Qur'an Allah ikrabani walladina yaknizuna adh-dhahaba wal-fiddata rana rihi jamaa egen zakayen ada nokofiya egen zakayen ada nokofiya qiyamet do narakayen etaketi ena ekollevene fatuqwa biha jibahuhum wa junubuhum wa zuhuruhum adi etaketi dongoffa enage nikkuri gaya enage arikati gaya burakati gaya mitanta mitantanga jessene adi bunevene hada ma kanaztum li anfusikum mi tiyaba mi hun tiyaba mi hun nafsutaka jamaa kuri mudale mi zakayen nudihuru mudale mi ge raharangala dekesh ගියාමෙත් දුවහුගා රකායිනු දිම්මි දැන් නමාදා බෙහෙ ගොතුන් නමාදා බෙහෙ ගොතුන් ඇස්පුර රිවායත වරක්ගින වරක්ගින ඉල්මරින් බෙස් විදාලවා ගොතුග නමාදු ගස්තුග අලාහි මිහයි කි කාෆරන් යක ශක්ක වෙස් නැයි බෑවරු හදීස් තංගේ බහරි නමාදු ගස්තුග අලාහි මිහයි කි කාෆරක්කන් අංගාද එකම අලුගොඩු මේ තිවැනි ශාතු කලිම කියන්නේ නමාදෙක් කුරණියන් ගින මිහු නමාදු නොස් කුරණි දැන් එනක ඉස්ලාම් කොන්සලාමත හුන්නානේ කියන්නේ رسول الله صلى الله عليه وسلم حديث قرباني أول ما يحاسب به العبد يوم القيامة الصلاة فمن صلحت صلح سائر عمل كله وإن فسدت فسد سائر عمل كله قيامت دهوك إما فرطم علاقة حساب بلوه عملكي نماد اي نماد رنگل وجيه نماد انا فاس وجيه انا كهوريها عمل صحبية حساب نماد දැන් අල්ලාහ්න බල්ලවන්න හෙන් එවස් සමලක එනස වරුගේ නමාදුම් ෆාසෙ එම්මේ ෆුරතම හිසාබ් බල්ලව අමලකි නමාද එම නමාදුම් අල්ලාහ් බල්ලවන්නේ නමාදු ෆුරිහමතෝ වෙස් ෆුරිහමයේ මිදෙන්නේ එ නමාදුගේ හරකායත් එන අදා කුරි කිහිනෙත්තෝ එ නමාදුගේ හුෂුවෙත්තරිකන් හුරිතෝ එන හම නික්පුරිතලාලීතෝ බල්ලවාන අල්ලාහ් සුබ්හානහු තාලා මේක නික්පුරිතලාලම කොනවානේ නමාදුගේ හුෂුවෙත්තරිකන් හුරි මින්බරකුන් e namadan Allah sawabu devwani bay mihun namadu kongen dane evves sawabe nulibi namadu kokkin ebade bævaru mihun evves sawabe nulibi e kihinen namadu kurun ei ena nikkuri talali munafiqun namadu kura gota evves khushuwai terikamen e namadu ga neti ena namadu kuri එංගම රසූලුල්ලාහ් සම හදීස් වල නමාදුන් අලායවා මින්වරකි ඒ නමාදුක එන ඛුෂුවයිත් tervi මින්වරකේ ಖುಷೂ' ಎಚ್ಚರಿವಿ ಮಿಂಬರಕುಂ ಏನೇ ನಮಾದುಗೆ ಸವಾಬು ಲಿಬೆ ಮುಂದಾನ ಬಯಂ ಮೀಹುನ್ನ ನಮಾದುಗೆ ಫುರಿಹಮ ಸವಾಬು ಲಿಬೆ ಮುಂದಾನ ಬಯಂ ಮೀಹುನ್ನ ನಮಾದುಗೆ ತಿಬೇ ಇರು ಗಯ ವಾರವೆ ಹುನುಕಂ ನೇಗೆ ಬದೆ ಖುಷೂ' ಎಚ್ಚರಿಕಂ ಉಗೆ ಸವಾಬು ಬೊಲ ವಾರವೆ ಹುನು ಇರಕು ನೇಗೆ ಬಯಂ ಮೀಹುನ್ನ ಎ ನಮಾದುಗೆ ತಿರಂಗ ಬೇಕಲುಂ ಗೆಲ್ಲಿಫತಿವೆನ್ ಅಲ್ಲಾಹ ಹಗೀಗತುಗೆ ಇನ್ಸಾನ ನಮಾದ ಕೊಳಂ ಹುಟ್ಟೇರು ಏನ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾಗೆ ಹದರತುಗೆ ಏನ ಕೊಳಂ ಹುಟ್ಟುನಿ ಅಲ್ಲಾಹ್ ತಆಲಾಗೆ ಕುರಿಫುಳು ಮತೀಗ ನಮಾದುಗೆ ಏನ ತಸ್ಬೀಹತಕ ಗುರುವಾನ ಕಿಯವರ್ ಅಲ್ಲಾಹ್ ಏನ ಮುನಾಜಾಯ ಕುರನಿ ಅಲ್ಲಾಹ್ ಮುನಾಜಾಯ ಏನ ಇದನ್ನ ಸಿರ್ರುವಾಹಕ ದಕ್ಕನಿ ಏನ ಅಲ್ಲಾಹ್ එහෙම ඒකන් තසව්වර කරන් ජීහන තිමන්නේ මිවගුතුමි වාහක දෙක්කෙවනි අල්ලාහ් ආකන් නමාදුග හුන්නයිරෝ ඒ තසව්වර කොකින් ඒ ඛුෂුව ඉතරිකන් ගෙනාම නමාදුගේ සවාබු ලිබේනි අල්ලාහ් කීති කුරාන ගහ ඉන්නහා ලකබීරතුන් ඉල්ලා අලල් ඛාෂියින් e namadaki ei khushu'i teringe maccam fiyawa ehmi hu maccam rabbura ichke namadaki namad kolle vidana war faseha ekamaku aslu khushu'i terikama ku namad kurun ei ginami hu maccam rabbura amale ehen kamun allah subhanahu wa taala giyabe doke emme furtama hisami ballawani namadum faman salaha salaha sa'iru amali kullihi e namadu rangalu vejjiya enage huriha amale hunna rangalashe දැන් අල්ලාහ්නු බල්ලවාන හෙන් අමලක එන ස්වර්ගවත් දවාන නමාදුරංගල වෙච්චිය නමාදුම් ෆාස් වෙච්චිය ඒ නමාදු අලුගන්න මෙන්න ෆුරිහම ගොතුග අදා කුරෙවිජ්ජිය අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ නමාදු ෆුරිහම ගොතුග කබුල් කරවවාන නමාදු ෆුරිහම ගොතෙම නමාදුගේ සුන්නෙත්තකායගේ රුකුන්තකායගේ වාජිබුතකායක බරාබරන් ඒ නමාදු අදා කරන්ජිය ඒකෙන් උනිකොක්ගෙන් නුවානේ den misalaka namadun univi uniume mi dennevi harakaitta misalaka ainnagan jihetan tanga bebbe kanun ainnunaga edani misalaka rukuwaddimuga kuringa jihe ainnagan dekonda hamen dekan fata hamen gina mihun atennunaga ei uni uniume namaduga namaves mifada uni unta allah subhanahu wa taala qiyamedduga fuubaddawane sunnen namaduga fahuri nama ena sunnen namaduga fahuri nama malaike bekarna angawana enage namadun ena unikantawan nama unikamewana ena ibahurihe sunnen namadek koffa sunnen namadek koffa ibahurihe ena e sunnen namadek koffiya egen gennahre genas e namadu Allah subhanahu wa taala fubaddawan mi ekam ko namadu alaaf hurimi henu namadu alaaf hurimi ha ena nubeden e namaden e namaden elima ena dinum berwegen ediyai gastuga namaden alaafiya den රසූලුල්ලාහ් මේ හදීස් ප්‍රකරණ වයින් ෆසද ෆසදත් ෆසද සාර අමලි කුල්ලිහි අදී නමාදු ෆාසිදු වෙජ්ජමිහා වාහකින් නමාදු අලාෆේ නහුරි බයෙන් නමාදු අලාෆ එබ්බා නමාදු කොප්පාන එබ්බා නමාදු අලාෆ නුවත එක් ගොතකස් නමාදු නුකොන් හුරිමිය නමාදුම් ෆාහෙන් වේලා ෆාස් නොවෙජ්ජ ඒනවරම කිතම්මෙ රෝදෙන් ඉෆාකු කිතම්මෙ හජ්ජ වෙෆවුට්ට කිතම්මෙ රෝ හේව කන්තතගෙන කොප්පවුට්ටස් නමාදුන් එන ෆේලිවි fasada sa'iru amali kullihi rasulullah sallallahu alaihi wasallam korban enage huriha amale fasidu wi e hisab den allah no ballawan hen amalekan enage rangalu tonu rangalu to malaike be kon wahi korban gen gosna rakayan ella ala shayna namadum fas no ejjiya ema qiyamad duwahuga emme furatama hisab bellewe amalu mi namad namada ki diinuge tambu diinuge tambu as-salatu imadud din namada ki diinuge tambe faman aqamaha faqad aqamad din e tambu namadu qaim ko fi miha din qaim ko fi waman hadamaha faqad hadamad din adi e namadu alafi miha din mugurala fi din mugurala fi namadu alafi මේ රසූලුල්ලාහි සසම ඉර්ෂාද් තම යන්නනේ දැන් අලුගණු වෙන්න කිහිනෙප්තෝ බුනේ නමාදෙන් වෙස් නොකොත් තිබේ මිහුන්න දීම්මති තිබේ වෙන ගොතේ විස්නා නිකන් දීම්මති ගායිම තිබේ වෙන ගොතේ emme bodu wajib mihuriha befulum ves gabul kure wajibekkam me allah subhanahu wa taala alatahunga macca wajib kurabafen emme bodu wajib kan qabul kure kamaku nukure namad nukure mulana harno ki islamunna namadu ala fiya mihar mi dalil takum mehra bayan vegendani namadu ala fi miha ge kibage evves islam kamen nekkam නමාදු අලාෆිය නමාදු අලාමි හුන් ජිහෙන් හයියර කුරන් හයියර කොගෙන් ගාදිය කුරමච්ච ගෙන්න ඉමාම් ශාෆි ඒ විදාලවනි ඒන තවබා ලෑදේරේ ගාදි තවබන් වජ්ජ ගතුළු කුරාහේ හත් දෙග්ගේ ගොතුක ඉමාම් ශාෆි ගෆානු මේ විදාලවනි ඉමාම් අහමද් බුන් හම්බල් විදාලවනි ඒන මුර්තද්දෙග්ගේ ගොතුක ගතුළු කුරාෂ ඉමාම් ඉබ්නු තේමියා විදාලවනි ඒන මුර්තද්දෙග්ගේ ගොතුකේ ගතුළු කුරවේ මුර්තද්දේ ගොතුක මුර්තද්දයි කව දීනම් බේරවපාමියා أي صريحة رسول الله صلى الله عليه وسلم حديث القرآن فهمتي من ترك الصلاة متعمدا فقد كفر ගස්තුක නමාදෙන් අලාෆි මීහා එන කාෆර් වෙජ්ජකන් කෂවර එහෙම දීනුගේ එම්මෙ වර්ගද ශහාදතු කලිම කීම ෆහු එම්මෙ වර්ගද රුකුම් මී e deen erukuna kaagen qaim ve onna rukunaki namaz ehem vegen ashabe kalun vidalwani ilmeri midanu ashabe kalunge arihuga අස්හාබු බේකලුම්ගේ අරිහුගා ඒ අමලේ නුකුරුමුන් හැම එකනි කාෆිරක් කමුක බල්ලවා ෆවා අමලකි නමාදේ ඒ අමලේ නුකුරුමුන් හැම එකනි කාෆිරක් කමුක බල්ලවා වනි නමාදේ එහෙන් අමලත් එහෙන් රුකුන්ත ඒ රුකුන්තක ඉන්කාර නුකුරා හාලකු කාෆරන් නුවාන ෆාෆවෙරිවාන මිසාල කර රෝදනු හිෆාමියකු එන කාෆරන් නුවාන එන ෆාෆවෙරිවාන හජ්ජුනුවේ කුලදානකන් හොර හජ්ජුනුවේ හොරි මිහාන කාෆරන් නුවාන ෆාෆවෙරිවාන හැම ඒගොත zakai ves zakai bayin ilmerin vidalwa kafaro dane ko gina ilmerin vidalwani zakai nudinas kafaran wane kam bodu faaf veriye kena eki මීන් කමක ඉන්කාර නොකරා හාලු කාෆරෙන් වාන හැම එකනි නමාදු පියව නමාද ඉන්කාර කුරියස් නොකුරියස් නමාදු ගස්තු ගාලා පිය නැහි කාෆර එහම මී දලීල්ත අල්ලාහ් සුබ්හානහු වතාලා මෙහි කුරවනි එමිහුන් අමූර් කුරේගේ නොයේ අල්ලාහ් අලකන් ખાරිස් කුරුමම් මෙරුවි එම්මෙ ෆරතමා ei tauhid iman kan hituga tauhid aqida warugada kurun hituga aqida ge binga elu den ege macca amalta qaim kurun emme furatama namad wa yutu zakata den zakai wadhalika dinu qanim allah karana mie muli dinu ge khulasa ayaki muli dinu ge khulasa ayaki mie teduwege siidawege ma dina ki mie ei namad allah ge haggu allah ge huriha haggegge khulasa ei namad zakat ei alutakun ge haqqutahu ge khulasa ema mi din den mi ge far'u tam yati sadaga kurma ehniyan kan tatta mi far'u far'u tan ege temeti roda Allah subhanahu wa ta'ala roda ves vani fardu kuravva fe kalange alutakunna eves rukunan islamu fahu gatimwana rukun ශහාදු කලිම කියම ෆහ නමාදු කයම ෆහ සකයි දිනම ෆහ රෝද හතරවන රුකුම් හතරවන රුකුම් රෝදයකි එහෙමීම කුලදානවගෙන් වාමිහා රහුගේ කායිම වෙහුන්න කුලදානවගෙන් වාමිහා රෝදා හුන්නන් ජීහෙන් ෆමන් ෂහිද මින්කුම් ෂහර ෆලියසුම් ඒ රෝද මහුගා රහුගා හාදරව හුරජ්ජ මීහා ෆලියසුම් රෝද හිෆා හුෂිකමේ الله سبحانه وتعالى كلام قال تهم ما تشر رودم من فرض قربا في دليل كي الله سبحانه وتعالى وحي قربان يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون كتب يا ايها الذين امنوا اي ایمان به جمیستكن තියබෑමි හුඟ මච්ච රෝද ෆර්දු කුර විජ්ජේ ඒ කුරීග මිස්ත තියබෑමි හුඟ කුරීග මිස්ත හුඟ මච්ච වෙස් රෝද ෆර්දු කුර වුණු ෆදාන්නේ ඒ කී කුරන් අල්ලාහ් රෝද ෆර්දු කුර ලඅල්ලකුම් තත්තකුන් තියබෑමි හුඟ තක්වා වෙරි උමට්ටකේ එම අල්ලාහ් සුබ්හානහු වතාලා රෝද මෙනි ෆර්දු කුර වහ රෝද ඒ ඉස්ලාම් දීනුක හතරවන් රුකුම් ෆස්වන රුකුණකි හජ්ජුම් ෆස්වන රුකුණකි හජ්ජුම් hajja kiyo sallahu fardu kurabba fawa kame alukame ekamaku ei umurun effahar ekalaange hajjuge alukam fardu kuravvi adi ei e, ekan kuruma kuladaanuwegen waamiha degotakun eggodaki maali gotun maali gotun kuladaanuwegen waamiha devanai jismani gotum bes kuladana wegen vamiha mi degotum kuladana wegen vamiha en allah subhanahu wa taala umurun effahar hajju fardu kuravi আল্লাহ সুবহানাহু ওয়া তাআলা কি কুরআন ওয়াহি করানি ওয়ালিল্লাহি আলান নাসি হিজ্জুল বাইতি মান ইসতাতাআ ইলাইহি সাবিলা ওয়ালিল্লাহি আলান নাসি হিজ্জুল বাইত আল্লাহ হাট্টাকা মিস্তাহুঙ্গে মাচ্চা ফরদু বেগেম বে হিজ্জুল বাইতি গেফুলাক গস হাজ্জু হাজ্জু গেফুলাক গস হাজ্জু এই মান ইসতাতাআ ইলাইহি সাবিলা এমাগা কুলদান বেগেম বি কম্মে মিহাকা এমাগা কুলদান বেগেম এই මාලි ගොතුන් නා ජිස්මානි ගොතුන් මිසාලක මාලි ගොතුන් කුල දාන වේගෙන් හුර ජිස්මානි ගොතුන් කුල දාන නුව හුර දාන මිසාලක බලි මිහ එන දෙව දෙවමුගේ කුල දාන කන් නෙයි කොම්බස් කහල බයියේ ජයගෙන් ජිස්මානි ගොතුන් හැම ඒ ගොත ජිස්මානි ගොතුන් බාර හුට්ටස් මාලි ගොතුන් බාර නැති එකස්නු දෙවන හජ්ජක එහෙම් වීම හජ්ජුගේ අලකන් අල්ලාහ් ෆර්දුමි කුරවි මිදෙ ගොතුන් කුල දාන වේගෙන් වා කොම්මෙ මියක මාලි ගොතුන් නා ජිස්මානි ගොතුන් මිදෙගොතුන් කුලදාන වෙගෙන් වා මීහා හජ්ජු ලස්කොග්ගෙන් නුවාන හජ්ජු ලස්කොග්ගෙන් නුවාන එන ෆාෆවෙරි වාන බොඩති ෆාෆා බොඩ බොඩු ෆාෆෙකුන් එන ෆාෆෙරි වී ඒ ජිස්මානි ගොතුන්නා මාලි ගොතුන් කුලදානකන් හොර හජ්ජු ෆස්කොෆේ මීහා ජිස්මානි ගොතුන්නා මාලි ගොතුන් එන කුලදාන උමා කු හජ්ජු ෆරදු වී එන එනගේ මච්චන් හජ්ජු ෆරදු වී හිසාබුන් එනගේ මච්චන් එහෙම එන හජ්ජද්දාන් ජීන දිවහි රාජ්‍යයේ ගිනමීහොම් මී හිතුගේ ඔන්න ගොතෙම්මි එබෑ මීහුම් දෙකේ ගොතුග මුස්කුලි වීම හජ්ජු වාන් මුස්කුලි වීමයි හොරිහා ෆාෆතකෙක්කෝ දැන් ෆාෆෙන් නොපුරවේ වරු වීමයි තිවන්න හජ්ජු වාන් එහෙම මිබුණනේ අස්ලු මුස්කුලි වීම හජ්ජද්දන් එක් ගොතකෙස් මට කුරාන කියන්නේ මුස්කුලි වීම හජ්ජුගේ අලුකම් ෆුරිහම ගොතක අදායන් නොපුරවේනේ බේෆුලුන්නේ sababaki etang eha mihun gina tanen etabbayak marwa tanen ei etanaki muskulu imuruge gosken alukantahuge gina kantan nukureve misalaka jamran hilaw kakan weddeve bay farto af kurakas nu deve to afas kuram jene bayek ge ehiga bayakum idani gondi yallagen to af kuram kita kiha bayakam burayen ge jassani furatama ena kiha bayakam buraje huni ena ge sababu alukamuge etak kamen ege wagutuves gelle bay mihunna muskulinna නොවෙද්දෙවේ පස්සේ කොන් මීහුන් අනු තෙර වන්නාක් සුවානුන් දාන් ජේන හජ්ජ සුවාංගම ගෑගේ බාර හුට්ටා එන්නුනේ තා කෙතෙන්වාන මීහුන්ගේ තෙරයකෝ එවරම් මීහුන් ඔන්නාන එතන වඩාගෙන මේ වේෆුලක විය එංගෙන් එතාංග මීහුන් ඔන්නවර හජ්ජුග හිනි හරු හරු හිනි උතුරේ හංගව මීහුන් ගඩෝ ඒ මීහුන් අර තෙරේ ගොන්නර මිෆරා එබ්බස් ෆරා තුන්නාන තංකොල එඹුරෙලාන තංකොල මගුතම් මති හැම එක්කොම් මුලි ඩොලා ලොලු කොළ නොෆෙන්න හිස ලොලු කොළ නොෆෙන්න හිසාව මීහුන් අඩවම එහා ගිනන් ඔන්නාන මේ කොට එතන මුස්කුළු යමුරු ගොස්කෙන් කමකුණු දාන ගින අමලතකෙන් නුකුරමෙන මුස්කුළු යමුරු ගොස්කෙන් දෙන් අනෙක්ක කිහින ඉගෙන මුස්කුළු යමුරු උමරාහම එන ෆෝරන් දෙන් අල්ලාහ් එන වහට්ටවාන කන් දුනියේක එවසේ ගෙච්චෙන්නු එහෙම් වීම හම ජිස්මානි ගොතුන්නා මාලි ගොතුන් එන කුලදානවකෙන් හම කුලදානකන් ලිබේරන් එන ජීහෙන හජ්ජුවන් හජ්ජුගේ අලකම් අදා කුරන් හජ්ජුගේ අලකම කියයි වරබ්බඩු සවාබුරි කමෙන් එයි රසූලුල්ලාහ් හදීස් පුකරවනි තින්කම තින්කමකුන් මීහාගේ හුරිහා ෆාෆේ ෆොවිගෙන්ද මම්මගේ බඬුන් එනනි කුයිෆද තින් අමලකුන් තින් අමලකුන් මම්මගේ බඬුන් එනනි කුයිෆද එම්මේ ෆොරතම අමලකි අල් ඉස්ලාම් රසූලුල්ලාහ් හදීස් අල් ඉස්ලාමු යජුබ්බු මා කාන ක්බ්ලහු ඉස්ලාම් වුන් ඒ කුරින් කොෆවා හුරිහා කම ෆුහලා දෙකමකේ කාෆරකු ඉස්ලාම් වෙජ්ජියා එනහ මම්මගේ බඩුන් නිකුයිෆදා තෝහිර නෙන් එනගේ එවස් ෆාෆය දැන් අල් හිජරතු තජුබ්බු මා කාන qablaha අල්ලාහ්ගේ මවගේ හිජර කොෆි මීහා කුරින් කොෆ හුරි හුරිහා ෆාෆය ෆුහවිගෙන් දියේ මම්මගේ බඩුන් එන නිකුයිෆදා طاهر معصوم දැන් අල් හජ්ජුල් මබරූර් යජුබ්බු මා කාන qablahu ಹೇಗೊತುಗ ಸುನ್ನತ ಎಗ್ಗೊತ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ದೆಕ್ಕೆವಿ ಗೊತ ಅಲ್ ಹಜ್ಜುಲ್ ಮಬ್ರೂರೆ ಹದೀಸ್ ಪುಲ್ ಕೊರವಿ ಅಲ್ ಹಜ್ಜಕೇನು ಹಜ್ಜುಲ್ ಮಬ್ರೂರ್ ಮಬ್ರೂರ ಹೀಗೊಬ ಮಬ್ರೂರ ಕಿಯಗೆ ರುಕುಂತಕ ವಾಜಿಬ್ತಕ ಸುನ್ನತಕ ಫುರಿಹಮ ಕುರವೆ ಹಜ್ಜು ಎಫದನ್ ಕುರವೆ ಹಜ್ಜೆ ಅಲ್ ಕುರಿಂ ಕೊಫ ಹುರಿ ಹುರಿಹಾ ಫಾಫೈ ಫುವಿಗೆಂದ ಏನ ನಿಮಿಗೆ ಅನ್ನಾನ ಹಜ್ಜು ನಿಮಿಗೆ ಅನ್ನಾನ ಎಫದ ಹಜ್ಜೆಗೆ ಏನ ಲಿವೆಜ್ಜಿಯ ಮಮ್ಮಗೆ ಬಡೊನ್ನಿಕುನ್ನ ಫದ Rasulullah hadis ful kurawani hajjak gos evves kahala nuba hadi hutur amalen nukon e hajju kuranji he gotan ada kofina rajaa kayaumi waladatuhu ummuhu ena emburi annani watona enage mamma ena viheduhu vihefadal tahirukum ma'sumko ema iha main amalen hajjaki hajjuge eba jamaa kodde murihavattarege alokan এই আলোকামি বেহিগে মানে মালি আলোকামা জিসমি আলোকামা বাদানি আলোকামা মিহুরিহা কামে এগে বজ্জামা আবে মালি আলোকামা কি এই হ্যাঁ বড় মুদানিং হারাদু কফা মিদানি আল্লাহ মাউগা হারাদু কুরবে এচেত্তায় আল্লাহ টাকা এ হাজ্জা মিহারাদ কুরা হারাদু মিহার এগেন বড় এচে হারাদু কুরাঙ্গে বাজি হে মিহার হাজ্জা දෙම් මිසාලක යොබ් බොඩු හරදු කොෆ්ෆ හජ්ජක් ගොස්සා හජ්ජු නුලිබි හජ්ජුගේ සවාබෙන් නුලිබි අන්නන් ජෙහුන් ඒ කිහා බොඩු අබාජ්ජවරිකම iyo bodu kharadu koffa misalakan hajjam midani kitab bekalun hajjuge alukan gabulu nuve yannani ama hitu huriha gotakan amel kollafe yannani hajju allah gabulu qur'ane gotak kogge ama ekani ena ge bolun emme kame filagen dani ei ena ge machan allah fardu kurabi hajju e fardu kam filagen diye gabulu allah nu kurabba ei hajju wejje arafa nuwamana duhu arafatuga ಹಜ್ಜುಮಹುಗೆ ನುವನದೋ ಅರಫಾತ ಹಿಂದು ಕುಳಕುವೆ ಸೇನ ಮಡಕೊಲ್ಲೆ ಇಜ್ಜಿಯ ಏನಂ ಹಜ್ಜು ಲಿಬೇನ ಹಜ್ಜು ಲಿಬೇನ ಹಜ್ಜೆ ಲಿಬೇನ ಇಬುನ ಏನಗೆ ಬೋಲುಂ ಎ ಫರ್ದುಗೆ ಫರ್ದುಕಂ ಫಿಲಾಗೆಂದಾನ ಏನ ಹಜ್ಜು ಕೊಫಿ එකමක අදි එබන් එක්කන්තන් ඒ එම්මේ බොඩකන්තන් ඒ ගබූලු කරවුන් අල්ලා ඒ අමලු ගබූලු කරවුන් ඒරුන්ගේ බාජ්‍යවරිකමකි එම්මෙ බොඩති සෝලිහ් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සෝලිහ් අලතකුන්නයිස් එම්මෙ බුර එම්මෙ විස්නන් ජෙහ මස්සලේ කිමි අලුකම කොෆේ අලුකම අල්ලාහ් ගබූල් නුකරව ෆානේති එකමා බිරුන් සෝලිහුන් අබදුව සුළුවනි ඉබ්‍රාහිම আলাইহিস සලාම කි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ එම්මෙ මා නබියුන්ගේ තෙර නබිය එයි දෙවන දෙවනයන් එම්මෙ මා නබියා emme main nabiya ke muhammad ke fan demme ti ibrahim ke fan ibrahim ke fan allah subhanahu wa taala duniya ke kade fan ay khalil ke khalil ke gotuga levvi nabiye ay ibrahim ke fan ekale ke fan adi e kuravva amalaki allah ke amru fulak kuravva kuravva amalake gefulu bina kuravvu gefulu bina kuravvu e gefulu bina kuravva me kade fan vidalwani ki ke ربنا تقبل منا انك انت السميع العليم يهدى بركاس كلاكو මියලාගේ කිබැම්මි අමලු කබූලු කුරවාන්ද ඉබ්‍රාහීම්ගේ ෆානු යොම් මායි ගබූලු මදතර ශක්කෙවස් නෙන් අලවන මෙන්න ඉබ්‍රාහීම් ෆානුගේ අමලේ අනෙක්ක තවහීදුගේ බප්ප කමුග යොති ඉල්මරි මිදාලා ඉබ්‍රාහීම්ගේ ෆාන කි තවහීදුගේ බප්පය තවහීදුගේ ඉමාම් එෆද මායි බේකලෙක්ගේ අමලු එවරුම් වස් එකලේගේ ෆාන අල්ලාහන් එදුවා කරන අල්ලාහ් මේ අමලු කබූලු කුරවාන්දේ ehme alugonu members abadu fikuru bahattan jene fikuru amale kuraru amalu qabul qabul kurabim ei ba ajjeri kamaki amalu qabul ko fe giyamet dohuga kitamme amalen ifanga sallallahu alaihi amale qabul ko fe nukon hurajja kine wan erun enage amalu ta haba am mansura wegen edi vaya buragen gosa kundita ke fada evves fada එහෙම අමල කබූල් කරේත අල්ලාහ් දුවා කරන් ජන අබද රබ්බනා තකබ්බල් මිනා ඉන්නක අන්තස් සමීල් අලීම් අමල කොෆජින දුවා කරන් ඒ අමල අල්ලාහ් ගබූල් කරවෑතෝ අල්ලාහ් ගබූල් කරවවනි කුරින් දෙන්නේ ෆදාන් තීන් ෂර්ත මිතාංගස් බයන් කරේ ෆාන තීන් ෂර්තෙන් එකුලෙවෙන් එබජිහි අමල ගබූල් කරමුග අල්ලාහ් ගබූල් කරමුග තීන් ෂර්තෙන් තීන් ෂර්තුන් කර එම්මේ ෂර්තෙන් උනිවස් අල්ලාහ් ගබූල් නුකරවාන අමල ෆරතම ෂර්තකි ඉස්ලාම් කන් එන ඉස්ලාම් වෙගෙන් හුර ඒ අමල කොෆිය ගබූල් කරවාන දෙවන කමකි ඉඛලාස් තරිකන් අල්ලාහට්ටක ඒ අමල කුරන් ජීහෙනි එව්වස් ෆරාතෙ බෑවර කොගෙන් වාන හේව අමලකු ખાලිස් කුම් අල්ලාහන් ඒ අමල කුරන් ජීහෙනි තිම්වන කම කී අමල කුරන් ජීහෙනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙක්කෙවි ගොත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙක්කෙවි ඉර්ෂාදුගේ මතින් ඒ අමල කුරන් ජීහෙනි ඒරුම් අල්ලාහ කබූල් කුරවාන එම හජ්ජුගේ අලකම කීමි වරබ්බඩු අලකම මි මි අලකමගේ සබබුන් මි උරියා ෆාෆයිෆු හැවිගෙන් එබදේ ehem wima kuladanakan mali gotunna jismani gotun kuladanakan hama libeira e alokaman awaswe gannam e alokama kiye hurihatar ga alokan allah shamil kurani we alokamen ei mali alokan e gebe shamil we eha bodu haradekogge midani allah hattaka badani alokan ebe ge shamil we වර්බලිවාන් හජ්ජ නිමේ වර්බලිවෙ ෆහුන්නානි එහා බොඩු කමෙන් හගීගත බයි bodu kamen ei ekamaku ruhani gotun ena tafaat watturge bharatan annane ena ikhlas tirikama ke tana gos winama eha mi diyei islam diinuge fas rukum bayamege islam kamuge fas rukum bayamege mi diyei demyati iman kan iman kamuge himene harukum iman kamuge himene harukum den iman kamuge ebo oi bavar gofitake iman kamuge teren himene algon mi kon iman kam kiyam kan mi harukune harukunen no iman kam ke babar go fitan be rasulullah sallallahu alaihi wasallam kurawani ei haiddiha etak go ippe ve iman kam haiddiha etak go ippe egeteren emme mati go fi emme mati bayaki shahadatu la ilaha la ilaha illallah kiyum ei emme mati go la la ilaha illallah itu qarar kurun ei iman kam ke emme mati go wa adna hadi emme daru go ippa ki iman kam ke emme daru go fi ganda ki imatatul adha anit tariq මගුමතින් හිඟා ෆදාර් මිහුන උඳකුවන් හුන්න ඉච්චි එෆරයි කොල්ලු බොඩු ගාගඩ ෆෙනු එෆරයි කොල්ලු හාද බොඩු හිය කොමකේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කුරයි තිමන් කරේෆාන මියුරාජ් වරා වඩා ගෙන්නේ යුරේක අල්ලාහ් සුබ්හානහු වතාලා එකදාංග අලතහුන්ගේ ෆයිත්ත තිමන් කරේෆාන හුෂායඩෝ වියේ ෆයිත්ත ඒගේ තෙරේගේ හුට්ටේ මීස්තහුන් කොෆාව අමරිත මගුමතින් එෆරයි කුරා ගා ඔෆිකොලෝ ඒ ඒ එකම් එයාමලු වසිනේ ලියුවා miskitun e folala kunikol e amalu besine liwa emme iman kamuke emme darugain go figanda kiyei magumati hinga dar mihuna undaguwan etchen innana veti efarai kollu ekanta bes kuranji hen ekam mihuna imani miya dai kameke mi ehme rasulullah hadis fulkon la hadis fulkon la tusaghiru min al ma'ruf shay'a لا تحقرن من المعروف شيئا لا تحقرن من المعروف شيئا حديث في القرآن تيباميهم هيوكنتتكم එව්වසෙච්ච කුඩෙච්චේ ගොතු ගනු දෙකේෂ වලව් අන් තල්කා අඛාක බිවජහින් තල්කින් ei tibaage akhaya hinitum vefawa muunakaage baddal kurun kamuga vias ekam ves ei kuda echchek kamuganu dekere eves sodagateke tibaage akhaage kurimacca hinitum මුට්ටුම් එවස් සොදගාතේක එවස් කුඩ එච්චෙක්ගේ ගොතු කනු දෙකේෂ එම අලගොන මිවා ගොතකි කුඩ කුදි කුදි කන්තත්තන් එයි එවස් කමෙන්නුන් එයි එකම කු ෆතුග එබ ලියුව්වය කන්තත්ත ෆතුග ලියුව්වය බ අල්ලාහ් සුබ්හාන ව තාලා එන කුර කුදි කුදි හේව කන්තත්ත ෆමන් යඅමල් මිස්කාල සර්රතින් ඛෛරන් යරා වමන් යඅමල් මිස්කාල සර්රතින් ෂර්රන් යරා මීහා කිතම්මෙ කුඩ හේව මලෙ කුරිකම ගාවියස් සර්රෙක් ගෙමර හේව කුරිකම ගාවියස් ගියාමෙද්ද හොගේ කන් එන දෙකේනේ ومن ومن يعمل مثقال ذره شرا يرى ادي نباكمك ذرك من بركو في ميهاس قيام الدهو එකන් දෙකේනේ එහෙම හේයකමෙන් අලවන්න මම කුඩ කුඩ ඉච්චේ ගොතක දූ කොල්ලාගෙන වාන හේයකම එහෙන් වීම මි මගුමතින් මි ෆෙන්න කුනිකොළ නොවත ගාකොළ මිහුම් ෆෙස්සේ ගොතන් හුන්න ගාකොළ එෆරා කොල්ලුම් එවස් වරබ්බොඩ හේයකමෙන් එයි වල් හයා උ ෂුබතුන් මිනල් ඊමාන අදිල්ලා දුවතිකම කීවස් එයි ඊමාන් කමුගේ tereng himene kamake iman kamuke gofitahu ge tereng himene goippeke ladweti kamake yes miyadu ladweti kam wes miyani arubagen pa evves kahe ladweti kam insan weki bakunai ladune tijjanama kihinavwan evves kame kurang ena fahakun fahakan nujen evves kame emme rasulullah sallallahu alaihi wasallam hadis furqani idha lam tastahi fasna' ma shi't purige nabi be kalunge bas fuleke mi rasulullah sallallahu alaihi wasallam hadis furqarabani ekaleega faanu kes bas fulami idha lam tastahi fasna ma shi adeden ladunu kan fiya den hitan erikan via kurash hitan erikan via kurash laden netiya den qur'an ta hitan eriha kam එම ලදුවේතිකම් මේ වරබ්බඩෝ එච්චෙම් මේ ලදුවේතිකම් ගෙන්න ජීහන අලවන්න මේ ලදුවේතිකම් එහුන්න ජේ අහුල් රියති අහුලාගතරන් එම්මෙ මතිවරි සිවතවතරන් හිමින සිපය ලදුවේතිකම් ඒ ලදුවේතිකම් නෙමෙයි අද ෆිරිහින කුල දෙන්නේ අංහින කුල දෙන්නේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අංහෙනුගේ ලදුවෙතිකන් එහා බොඩු එච්චෙන් අංහෙනුගේ කිබෑගේස් ලදුවෙතිකන් හාසික ෆිරිහිනුගේ ෆිරිහිනුගේ කිබෑගේස් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආරියුගේ බේකරන් තිබ්බවාර බාර බස්ෆුල බේෆුලක විදාලන්නේ උමරුගේ ෆානු උමරුගේ ෆානු කෑරිගේ දෙෆාරු අස්සවන්ජේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කීකේ තිවිදාලේ උමරුගේ ෆාන ඒ අල්ලාහගේ රසූලයා කුරිෆුලමති බස් උෆුලන් ලදුම් එහෙම වීම ලදුවෙතිකම කියස්මි ඊමාන්කමගේ තරන් හිමනේ කම දැන් මිහායිසාම් මියදු කුරුකොල්ලානි වාහකොල් තෆ්සීරායි කුරියත්තාන්නේ أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ومن الناس من يقول آمنا بالله وباليوم الآخر وما هم بمؤمنين كريد وستهوغا كيفيغم مديي كيفيغم مدي آيتهوغا الله سبحانه وتعالى بيان كروا فايباني مؤمنون كافرون جوا ايمي غروا فெட்டவி இருமியதீஃப் الله سبحانه وتعالى தஆலா ஃபட்டவாஃப මීස්තකුම් බෙස්සෙවුමකුම් miistaku miyoti timba ekak bassawaafa ei mu'minunna kaafarunna demmiyoti munaafiqun ei mu'minunna kaafarunna demedugawa munaafiqunke wahakaden Allah subhanahu wa ta'ala wahi korawani mibamiyuna ki warannu rakkabai komme mihaku mu'minakavwa komme mihaku abadus pirugannan jehekam me mibali jehidanekam ei mibayya ki miwar fasen jehebaiye වරෆසෙහෙන් ජෙහෙබයි මි බයි කි නිෆාව කමුගේ බලි වරෆසෙහෙන් ජෙහෙබයි මි මිඋලේ බලි තකවර මානු රක්කා බයි කිය නිෆාව කමුගේ බලි හිතන් අරා බයි හිත එයි මිස්තකුන් අමලුත නමාදු කුරාත නමාදු කුරේ බයි මිස්තකුන් නමාදු කුරාත කුරන් ජෙහෙච්චේ දෙකම හිතකව සීමාන් කමන්නේ මොනාෆිකෝ රසූලුල්ලාහ සමහදීස් කුරවහ මෙවනි ආයතුල් මුනාෆිකි සලාසා باي روايه تهوغ هات اربع اذا حدث كذب ما حق دك في هدوغ دوغ هدان منافقين علامه تينكين وتهترك واحق دك في دوغ هدان فرتم علامه دوغ هدون هم منافقين عملين اي دوغ هدماكي واذا تؤمن خانا අමානතෙන් හවාල කරවිජ ඒ ඛියානත් ත්‍රිවානේ වයිදා ખાසම ෆජරා adi mihaka jawab kofia hadi hutura chidulungowan eres munafiqunge amal ehmima mi amaluta emihe kibaga horejjiya munafiq munafiqunge amaluta ken ena kibaga heri mi tin sifa ekkun emihe kibaga aragen fiya ena ki khalis munafiqe hadis program bawa එහෙම නිෆාකමුගේ බලි මී වර කුෂියාර වංජේ කම මී නිෆාකමුගේ බලි සනාම වේතෝ කුරින් වෙස් මිතාංග බයන් කුරන් ෆදන් අස්සාබේ කලුන් අබදු වෙස් එබේ කලුන්ගේ නෆ්සු තක මුරාකබා කුරව ෆාර වෙරිවේ නෆ්සු හිසාබ කුරව කොම්මෙ දුවහක් වෙස් කොම්මෙ දුවහක් වෙස් නිදන් ඔර වඩාගෙන කුරින් අස්සාබේ කලුන් එබේ කලුන්ගේ නෆ්සු ත හිසාබ කුරව මුහාසබා කුරව එහෙන් වෙගෙන් උමරුගේ ෆාන විදාල වනි මිස්තකුන්න හාසිබූ කබල අන් තුහාසබූ තියබෑමි නෆ්සුතා තියබෑමි හුදු හිසාබ් කුරාහේ ගියාමෙද්දෝග අල්ලාහ් තියබෑමි හිසාබ් කුරබමුගේ කුරින් මියද අලගොන මෙන් නෆ්සුතන් එබජේ හිසාබ් කුරන් ගියාමෙද්දෝග අල්ලාහ් හිසාබ් කුරබමුගේ කුරින් අලගොන මෙන් ඉම්තිහාන වෙච්ච තයාරවර එබ බලමු ඒ සවාලේ ජවාබ් දෙන්නේ ගේතෝ ෆයිල් අප්පා ෆේ හතර ෆාරු කියමු හතර පහර වෙ කියම ඒ සුවාලේ ජවාබ් දෙන්ගේ તો එවර ප්‍රැක්ටිස් කොෆම ඉදානි ඉම්තිහාන හාම ඒගොතන් අලගොණ මෙ මිතාංග ඒකන්ත කුරන් ජීහෙන කොම්මෙ දුවා කු නෆ්සු හිසාබ කුන් ජේනි මිය දුත්ති වන්න එක් කුරවිෆවනි කොන් කහල හේව අමල තකෙත්තෝ කිතං හේව අමල තෝ හේව අමල තෝ ගිනාන් කුරවුනි නුබා අමල තෝ ගිනාන් කුරවුනි හිසාබ කුරන් ජීහෙන නෆ්සු අස්සාබ එකනුන් අබදුවස් බිරුගන්න කමෙන් මි නිෆාග් නිෆාග් කමගේ බලිය බේකනුගේ හිප්පුලා වදදානෙත වරබ්බිරු ගන්නකම එවේකන එහෙම්බෙන් අයිෂතු ගෆාන විදාලවනි අස් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සහාබී බේකලක ෆාෆේ කුරවමුන් එවේකලුන් තසවර්වනි ෆාරුබදෙන් එවේකලුන්ගේ බොමතීග ඔන්න ෆදාන් එවේකලන තසවර්වනි දැන් මුනාෆිකුන් එමිහොන්න ෆාෆේ කුරෙජ්ජනා නේෆතු කුරීගේ ජස්සම් මෙස්සේ ජස්සමුන් එවා හිසාසසෙ මිහොන්න කුරයි එෆතේ හිසාසසෙ මිහොන්න කුරනුලේ ෆාෆේ කුරවමුන් එහම මේ නිෆාව කමුගේ බලි මේ වරන්නු රක්කා බජ්ජේ ඒ බලින් සලාම වේ තම සයි කුරම් වි මී අල්ලාහ් සුබ්හානහු තාලා ගියාමෙත් දුකේ එම්මේ ගදෆත අසාබු දෙවවා මී හුන්න කි මුනාෆිකු එම්මේ ගදෆත අසාබ කාෆරුන් නවර ගදෆත අසාබ අල්ලාහ් දෙවවා බයි මේ මුනාෆිකු මුමිනුගේ තරේගේ මෙහුන් උඩේනි මුමිනු ගොතුගා නමාදස් කුරාන් සකායද කලිමෙස් කියා රෝද වෙසිෆා මුමිනුගේ තරේගේ මෙහුන් උඩේනි එකමක අල්ලාහ් කරන මුදබු සබීන බයින සාලික් එමීහුන්න කී දෙපා දෙමෙදුග මුමිනුන්න කාෆරුනා දෙමෙදුග දෙකොලක් කෙඬේ මීහුන්න දෙකොලක් කෙඬේ මීහුන්න ලා ඉලාහා උලායි වලා ඉලාහා උලායි එමීහු මුමිනුන්ගේ තර කස්නුවේ කාෆරුන්ගේ තර කස්නුවේ මියදු දුනියේගේ ඉස්ලාම් කම දවවා කුරා මීහුම් විස්නානිකම් අෆ්ගානිස්තානුග අෆ්ගානිස්තානුග ඔති දෙ ජමාතුගේ මීහුම් එමීහුම් දෙ ජමාතුගේ මීහුන කිස් මුස්ලිමුන් මුස්ලිමුගේ බය තෝලිබානුනා ශිමාල් ඉතිහාදු මිහුන් ඇමරිකා මිහුන් නං එහි වෙදිනී එම්එෆහුන් ශිමාල් ඉතිහාදු මිහුන් කාෆරුන් මුස්ලිමුන් නයිදිකොලා ඒකි ඒ වගුතු එමිහුන් අතුන් ඇති ෆෑදා එම එමිහුන් නයිකොන් කාලේ මුනාෆිකුන් එයි එයි මදීනාගේ වගේ තුළුණු මුනාෆිකුම සමකන්තක් කරගොයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඛිලාෆා එමිහුන් මක්කාගේ මුස්ලිකුන් නම් එහිවන්නේ අහුසාබ හං කුරාමයාගේ දුවහුවස් එමිහුන් එහිවි කොම්බයක මක්කාගේ මුශ්‍රිකුන්නා එහෙම් වීම මි ශිමාලි ඉතිහාද මෙවස් කාෆරු නම් එහිවි එහිමුගස මුලි අෆ්ගානිස්තාන් කුඩි කුඩි කොල්ලි ඇමරිකා මිහුන් ආරා එමිහුන් එමිහුන එහිවෙ නුදින් නමක ඇමරිකා මිහුන කා අෆ්ගානිස්තාන් කන්නේ එරුනිස් හැම ඒගොත ඉරාව්ගව සමයකන්ත ඒගොත දිමාවි එතනුගේ මුස්ලිම් බය කුරුදින්ගේ මිහුන් එමිහුන් ඇමරිකා මිහුන එහිවෙදින එහිවෙදිනීම ඇමරිකා මිහුන වදෙවුනි එතනා වදෙවුනි මෑ මුලිතන් සුන්නාෆති කොල්ලිය මී කාෆරුන එබ්බාවි ඒ ෆාදා ලිබෙන් ඉන්න කොලකන් එමිහොන් මිදනි ඒතනම් ෆාසාදයෙන් ඇමරිකා බුනි මෑ මිහොන් නම් එහිබෙදි එකමන මුස්දේ ෆාසාදයෙන් බුනි මෑ මිහොන් මී මුස්ලිමුගේ හාලු මේ දුනියේක ලාරි කොළ ලිබේ කොලකන් එදනි ඒ වරිහම ඒන ෆාලුගේ ඒ හග්ගුනුන්කන් ගේරුවස් ෆාලුගා ඒ හග්ගුනුන්කන් ගේරුවස් ලාරි කොළ ලිබේ කොලන් එදනි ලාරිකොළ දුනියවි ෆෑදාකට්ටකයන දීන් වික්කෑයලනි ලාරිකොළ ලිබෙකොළන් එදනි එම එමිහුන්න කියේ මුනාෆිකුන් එයි මුනාෆිකුන් එමිහුන්න කියේ මුනාෆිකුන් රංගලන් අලගොණුමෙන් වෙසල්ගොණුමගේ නෆ්සත හිසාබ කොබ්බලම් වි කිහිනෙත් අලගොණුමෙන් එහින් හොරි ඒගොත ෆෑසා කොළ ලිබේ දිමාය දියුන්තෝ අල්ලාහුගේ දීන් දෝ කොල්ලා ෆේයි බාතිලුකන් කණ්ඩේලිකෙන් එගේ ඉරුවස් එහෙම් එම් කියන්නේ නිෆාගුකම් ෆෑදා ලිබේ කොලකක් දානි ෆෑදාවා කොලක ෆෑදා හගීගේ මුමින කියන්නෝ එමිහුන් ඒ ගොත කන්න බලන්නේ එමිහුන් බලන්නේ හග්ග ඒ දුනියවි ගොතුන් ගෙල්ලුම ලිබෙන් ඔතස එමිහුන් හග්ග රුජුවාවාන එයි මුමිනුන් නැකි මුනාෆිකුන් නැකි ඒ වගුතු ෆෑදා ඔන්න කොලකන් එමිහුන් දානි ෆෑසා කොල ලිබෙන් ඔයි කොලක ඒ ගොතම් මදීනාගේ මුනාෆිකුන් වෙසදී ඒ වගුතු එමිහුන් ෆෑදා ඔන්න කොලක එමි අල්ලාහ් කරන්නේ මුසබුසබීන බයින ذلك එමිහුන්න කී දෙකොලක් යන්නේ එමිහුන්න ෆෑදාවා කොලක ලා ඉලාහා උලායි අස්ලු මිකොලක වෙස් නොවේ මොමිනුන් කොලක වෙස් නොවේ වලා ඉලාහා උලායි අස්ලු කාෆරුන් කොලක වෙස් නොවේ එවකුතු ෆෑ මොමිනුන් ගනීමා මුදාහිෆාගෙන් හඟුරාම කොෆ ආම එයි මොමිනුන් කෑරෙන් අහ හරම කඩේමගේ තිරම ආමන කඩේමෙන් අස්තු එහි වේ දෙරේ දුවා කොද්දේරේ අරම පාතු ගතිවි මේ මුනාෆියුන්ගේ ගොයි දුනියා උලේ මිහුන් එමිහුන් නැකි දුනියන් උලේ බණ්ඩන් උලේ මිහුන් එමිහුන් නැකි මිහුන් නැකි මුනාෆිකුන් ඒ වරබ් බඩ සමාල් කන්දේ අල්ලාහ් සුබ්හානහු තාලා ගියාමෙද්ද හොග නරකයාගේ එම්මේ අඩී ගලවා මිහුන් නැකි මුනාෆිකුන් එම්මේ අඩී ඉන්නල් මුනාෆිකුන ෆිද් දර් ඉන්නල් මුනාෆිකීන ෆිද් දර්කිල් අස්ෆල මිනන් නාර් මුනාෆිකුන් වාහන් කරව නරකයාගේ එම්මේ අඩී ගේ හයිවන බෑග නරකයාගේ වේ හයිබ්බා ලහා සබඅතු අබ්වාබින් නරකයා වේ අල්ලාහ් තාලා කීතු ගුණනක වහි කරෝනි ලහා සබඅතු අබ්වාබ නරකයාගේ වේ හයිබ්බා ලිකුලි බාබෙ මින්හුම් ජුසු මක්සුම් කොම්මෙ බයකවස් කණ්ඩේඩිගෙන් වා බයක් වේ අල්ලාහ් සුබ්හානහු වතාලා මුකරර කුරවා නරකයාගේ එම්මෙ මතීගේ එම්මෙ ලුයි අසාබක් කී අලිෆානුගේ ෆෑවාන ඒ ෆෑවානන් අරා හුන්න මීහාගේ සිකුඩි අබදුව සින්නානි කෙකි කෙකි ඒන තසවර් තස ඒන තසවර් කුරානී මියව්වර බොඩු අසාබෙන් නරකයාගේ නැතේ ඒන තසවර් වාන ඒන හිතන මියව්වර බොඩු අසාබෙන් නැතේ නරකයාගේ මියදී එම්මෙ ලුයි අසාබ එම්මෙ වතිග උන්න මිහ දැන් මුනාෆිකුන් යති එම්මෙ අඩීග අල්ලාහ් සුබ්හානහු තාලා බහ දැන් එමීහුන් කිහා අසාබෙ තසවර් කුරාන් එම්මෙ ලුයි අසාබෙ තසවර් කුරා මිහාවස් ඒනත් ඒන තසවර එවකුර ඒන මියවර බොඩු අසාබෙ දෙ මිනරකයක් උන්නතේ හම් දැන් නරකයාගේ එම්මෙ අඩීගවා මිහා කිහා බොඩු තසවර් කුරාන් කිහා තක්ලිෆෙන් හිසස් කුරාන් නරකයාගේ එම්මෙ අඩීග මුනාෆිකුන් වනි එබෑ මිහුන්ගේ වාහකත දැන් අල්ලාහ් මෙ වහී කරවනි මි ආයත් තහුගා අල්ලාහ් මෙ වහී කරවනි ومن الناس من يقول آمنا بالله وباليوم الآخر وما هم بمؤمنين ميستهونگه ترين وي بايكو دولون احرم ایمان و مي بنامي متي ميتن رنگلا ويسنوا ميستهونگه ترين وي بنا بايكو هم اكن دولون لا اله الا الله ایمان وجام احرم احرم ایمان وجام هم اكن دولون بنامي ادي وباليوم الآخر آخر دو بس ایمان و مي aharme ehem buna bayak we mistaun etere ekama allah korabani wa ma hum bi mu'minin ekama ko miyun ay gatuke imanen nuwe iman be fati bay nune miyun naki dulun hame ekane kiyali bay ke hitun ekan tasdigen nukure miyun ehem ebenge dulun kalima kiyage nufude kamme dulun hame ekane timanne ki muslimeke bunumun nufude kan ebenge miyge Allah hikana dulun guna bayak we ekama ko hagigatuke miyun imanen nuwe ehem ebenge adi hitun wes kamek kuran jihe kan ගුණවන්තකම් කමේ කුරන් ජීහකන් එබැයිගේ අමල්තකේ කුරන් ජීහකන් එබැයිගේ එහෙම යති කවුලුම් බිල් ලිසාන් ව තස්දීකුම් බිල් ජිනාන් ව අමලුම් බිල් අර්කාන් දුලුම් බුනුමා එක දුලුම් බුනුමා එක හිතුම් කෂවර කොත් තස්දී කුරන් ජීහ අදි හැම එයා එක ගුණවන්තකම් අමල කුරන් ජීහ මේ තින්කන්ත ජමාවෙකින් ඊමාම් වෙවේ හැම එකනි දුලුම් බුනුමා කුනුෆුදේ ඊමාම් කමක වමිනන් නාසි මන් යකුල් අල්ලාහ් කරන මිස්තම් ගතරෙන් වේ බුනාබයකෝ ආමන්නා බිල්ලාහි අරමිති බි අල්ලාහන් ඊමාන් වෙගන්නේ වබිල් යවුමිල් ආඛිරාදි ආඛිරත් දුහා වෙස ඊමාන් වෙගන්නේ එකම අල්ලාහ කරන වමා හුම් බි මුමිනින් කොක එමිහුම් ඊමාන් විබය කමු ගන්නුවේ දැන් අල්ලාහ කරන යුඛාදිඋන අල්ලාහ එමිහුම් අල්ලාහ්ගේ හිදේශේ මසයි කරන්නේ ලාඬු දෙනී අල්ලාහ හීලෙන් හදනී එමිහුම් අල්ලාහ වල්ලදීන ආමනෝ දීමාන් විමිහුම් නෂා ඊමාන් විමිහුම් නෂා අල්ලාහ අල්ලාහ රා ඊමාන් විමිහුම් නම් එමිහුම් හීලෙන් හදනී ಅಲ್ಲಾಹಕ್ಕೆ ಹಿದೆ ಮಿ ಮಸೆ ಕುರಾನಿ ಮಿ ಅಲ್ಲಾಹಕ್ಕೆ ಸೆ ಅಲ್ಲಾಹ ಮಿ ಬಲ್ಲ ಎಮ್ಮೆ ಹಿತುಗವ ಎಮ್ಮೆ ತಿರಫುದ್ದನ ಒಡಿಗಂ ವಾ ಫರಾಮಿ ಅಲ್ಲಾಹ ಕೊಂಕೆ ಸೆದ್ದೇನೆ ಅಲ್ಲಾಹಂ ಹೀಲೆಂ ಹದ ಮಿ ಮಿ ಒಮ್ಮೆ ಒಳನೆ ಮಿ ಒಳನೆ ಇಮಾಮ್ ವೆಗೆ ನಮಿ ತಿವಿ ಮಿ ತಾಮಿ ತಿವಿ ಎಮ್ಮೆಂಗೆ ಹಿಬ್ ಅಲ್ಲಾಹ ಮೊಳದ್ದನ ಒಡಿಗಂ ವಾ ಹುರಿ ಹಾಬೆಗೆ ಹಿತ್ತಂ ಅಲ್ಲಾಹ ಮೊಳದ್ದನ ಒಡಿಗಂ ವೆ ಕಾಹುಗೆ ಹಿತುಗತೋ ಇಮಾಂ ಕಂ ಹುರಿ ಕಾಕುತೋ ಇಮಾಂ ಕಂ ಕಾಹುಗೆ ಹಿತುಗತೋ ಇಮಾಂ ಕಂ ನೆತಿ ಅಲ್ಲಾಹ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಮೊಳದ್ದನ ಒಡಿಗಂ ವೆ ಹಿತ್ತ ಇನ್ನ ಅಲ್ಲಾಹ ಅಲೀಮು ಬಿದಾತಿ ಸುದೂರ್ ಅಲ್ಲಾಹಿ හිත්තහුගවා හුරිහාකමෙන් මොළක් දෙනවටිකම් වාරස් කළා අම අල්ලාහ් මහි කරවනි යඛාදිඋන අල්ලාහ එමිහුන් උලනි අල්ලාහ් හීලෙන් හදාර හීලතේ හදනි අල්ලාහ් වල්ලදීන ආමනදි ඊමාන් විමිස්තකුන්නහා එකමක වමා යඛදාඋන ඉල්ලා අන්ෆුසහම් එකමක හගීගතුක එමිහුන් අමිල්ල නෆ්සුත කරේ හීලෙන් හදනි අමිල්ල නෆ්සුත කරේ කෙහිදෙනි එමිහුන් හගීගතුක වමා යෂුරුන් නේගිති වෙමින හුදු ඉහසාසස් නුවේ මිහුඟ අමිල නස්සුත කරේ කෙහිදෙන හයිගත ගේ මිහුඟ මම මසයි කුරානේ අල්ලාහ් රහිමා මේ මිහුන්න කෙහිදෙන එකම කයිගතු ගේ මිහුඟ අමිල නස්සුත කරේ මිහුඟ කෙහිදෙනි එ මිහුන්න නේගිති වේ ඉහසාසස් නුවේ මිහුන්න එකන්ත අල්ලාහ් මිකුන ෆී කුලූබිහිම් මරදුන් එ මිහුඟ හිතව ගවනි නිෆාව කමුගේ බයියේ නිෆාව කමුගේ බලි ෆසාදහම් අල්ලාහ් මරදා එ බලි එ මිහුඟ හිතුග වමුග සබුන් අල්ලාහ් අධිය බලි ඉතුරු කරවිය මිහුඟ හිතක අල්ලාහ් ඉතුරු කරවිය වලහුම් අසාබුන් අලීමුම් බිමා කානු යක්දිබුන් අදි එමිහුන ටකා වනී වේන් දෙනි වි අදාබේ ගියාමෙත් දුබහුග එයි එමිහුන් දොගු හෙතුමුගේ සාවම දොගේ හදාන් ඇතිවි කලිම කියාගෙන් ඊමා මුස්ලිමුන් නේ කියාගෙන් දොගේ හදන ඒ දොගු හෙතුමුගේ සාවම ගියාමෙත් දුහුගේ බෑමිහුන වේන් දෙනි අදාබ තිමන් අල්ලාහ් දෙවවා උෂීම وإذا قيل لهم لا تفسدوا في الأرض එබෑමිහුන බුනේ වේහිට තියබෑමිහුන් බිම්මතිගේ ෆසාද නුකුරාෂේ කාලු එබෑමිහුන් බුනේ බුනේ ඉන්නමා නහනු මුස්ලිහුන් අහරු ඉස්ලාහමේ කුරන්නේ බිම්මති ඉස්ලාහමේ කුරන්නේ එමිහොනම් මෙපරණ කලෙම බිම්මති ෆසාද නොකුරාෂය එමිහොම් මිස්තම ගාතක ගොස එමිහොම් මිස්තකුන්න දල දක්කා මිස්තකුම් වෙසේ බා අඹරාලේ එමිහොම් කොලා උබයි ඉබ්නු කාබ් මේ අබ්දුල් ඉබ්නු උබයි ඉබ්නු සලූල් එනකි මුනාෆිකුන්ගේ සර්දාර් මදීනා ගහුරි මදීනා ගහුරි මුනාෆිකුන්ගේ සර්දාර් අබ්දුල් ඉබ්නු උබයි ඉබ්නු සලූල් එක මේනගේ දරිෆුලකි සහාබිය එනගේ දරිෆුලකි සහාබිය එනගේ වප්පන රකගෙන් ආඩි උබයි ඉබ්නු සලූල් අල්ලාහ් සුබ්හානහු තාලා කීති කුරානුගේ වහීද් ඒනය ખાසකම යති ඉවාහ ගියාමෙද්ද හො ගදෆද අසාබ් තුමන් අල්ලාහ් එම්මේ ගදෆද අසාබ් දෙවවා මිහුගේ තන එක කියන අල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් එනකි මුනාෆින්ගේ වෙරියා සර්දාර් මදීනාගා උහුදු හංගුරාමගේ දහකු තින්සතේක එත මිහුන්නේ මුමිනුන්ගේ ලෂ්කරුම් එන අමුරායි තින් සතේක එත මීහක් කියා බඩු ගෙල්ලුමෙන් ඒ මුස්ලිම්ගේ ලෂ්කරන් එනගේ සවමු ඒනගේ බස් අහාගෙන් එදියයි තින් සතේක එතබ්බයක් ඒනමි නසෙද්දනි කලෙමෙන්ති මදීනා දූකොෆ මදීනා රබ්බේ රතින කුන්නනි කලෙමෙන් ශහීද් වෙජ්ජනම මුලි මදීනාගේ තිබි කලෙමගේ අඹිදරින් හුරිහෑම්මෙන් මුස්ලිකුන් අලොන්නන් හදාගෙන දානගෙන් ගොස් මිහෙන් කියා එමෙහොන් නසෙහෙත් අද්දිනි නසෙහෙත් අද්දිනි මෙහොන් අමුරාලහ අයිගේ එහා බොඩු ෆාෆෙන් ඒ හංගුරාමයාගේ දොහ මූණ අඹුරා ෆිලුම් මී එමිහුන්ගේ සබමුන් ඉස්ලාම් දින හොරි ගෙල්ලම කදී එමිහුන්ගේ ෆරාතුන් එහෙම් මිහුන් නොසෙබා එබලි ෆෝරායබ ගායින් ගයිබ සරායබ එබලි ෆී කුලූබිහිම් මරදුන් එමිහුන්ගේ ඉත්තහුග වනි නිෆාකුම්ග බයිය ෆසාදහුමුල්ලාහු මරදන් අද අල්ලාහ් සුබ්හානහු තාලා එබලි මෙහුන ඉතුරු කොද්දේ වලහම අසාබුන් අලීම් බිමා කානු යක්තිබුන් අද මෙහුන හොරි වේන්දෙනි අසාබ මෙහුන් දොබු හතුමුගේ සබමුන් එමිහොන බුණවිජ්ජාති යබෑ මිහොන් බිම්මති ෆසාද නොකරාට කිහා බඩු ෆසාදෙන් එකුරණිය මියෝ කිහා බඩු ෆසාදෙන් ඒ හංගුරාමගේ ලෂ්කරුන් එබ්බැක් වෙදීයි මුනාෆිකුන් ගසාමු මිය දුස් මුජ්තමා තහුගා උලේ මුනාෆිකුන් හැම මිෆද ෆසාද තක් කුරාන මුජ්තමාව මුස්ලිමුන් නේ කියාගේ මිහොන් නමාදන් අන්නරු නමාදන් අන්නරු මලාමෙක් කුරන් එවතිබේ ජෝලි ෆසිතහුගා මිහොන් නමාදන් අන්න මිහොන් මලාමෙක් කුරන් මුස්ලිමුන් එකමක් එයිහම් මක්කාගේ මුශ්‍රිකුන් ඔලවරි හදායන් එතාගේ ෆුළු කෑරීගේ එතනන් අලකන් කුණන් අන්න මිහුන්නම් මලාමෙක් කුණන් හම තිවි ගෝතා එකමක මුස්ලිමුන් කිහාවරුගද මුස්ලිමුන් නමාද නදි නමාද නොකුරා හාලු නමාද දාමි හොන්නන් ඇති වෙන මලාමෙක් කුණන් ෆෙන්නාන හොරිහාබේ ෆුළුනස් ෆෙන්නානේ මන්සාර මුස්ලිමු කමක සතේක පසෙන්ට මුස්ලිම් මී මියද්ව සල්ගොණු ඉස්ලාම ඉතමකම් ෆෙන්න මුන්දා මන්සර් තම් මී ෆසාදා එමි හොන්න බුන වෙජ්ජති යබෑ මී හුන් බිම්මතික ෆසාද නුකර රම බුනාර බුනානේ මී හුන් ඉන්නවා නහනු මුස්ලිහුන් හරන කී ඉස්ලාහ කුරාමි ඉස්ලාහ කුරාමි අල්ලාහ් කුරාන අලා ඉන්නහුම් හුමුල් මුෆ්සිදුන වලාකින් ලා යෂඋරුන් දන්නාරේ හගීගතුගේ මෙහුන කී ෆසාද කුරා මෙහුන විමතිගේ එකම කොබෑ මෙහුන එකන් ඉහසාසෙන් නොවේ තිමන්න මේ කුරන්නේ ෆසාද ඒ මෙහුන කුරා ගතු ගහයෝ කන්තක් කුරා මුන්දනි වයිදා කීල ලහුම් ආමිනු කමා ආමන الناس قالوا අනුමිනු කමා ආමන السفهاء එමිහුන්න තියබා මිහුන් මිහිස්තකුන් අස්සාබය කරන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම අස්සාබය කලුන් ඊමාම් වේ තිබේ ෆදායින් තියබා මිහුන් බස් ඊමාම් වාර එබා මිහුන බුන විජ්ජා قالوا මිහුන් බුරානතේ අනුමිනු කමා ආමන السفهاء එ මොයා මොයාන්ත etibe moyantan iman be tibi fadan haram iman wan wi he emihun rasulullah sallallahu alaihi wasallam tabawe tibbe yakale fakirun ewagutu fakirun tibe alunna rasulullah sallallahu alaihi wasallam tabawe emihun mebunani ei bodati moyantan ke emihun e khalifanuge ගබුල කුරාෆදා ඒ ගොතකන් හරවනක ගබුලෙන් නොකරවෑනේ එහා ෆුරි ඒ ගොතක ගබුලෙන් නොකරවෑනේ හුරි හා බහ කලේ ෆානි දක්කා ඒ කහල බස ගබුල් කුරානේ ෆදම යන්නේ හුරි හා බහ එම හරනක තික්කමකයි බහන්න වෙවෑනේ අනු උමිනු කම ආමන සුෆා අහර්මේ මොයන් ඊමාම් ෆදන් ඊමාම් වාම් විහෙ එහෙනෙන් නොවානේ අස් අල්ලාහ් වයි කුරාන අලා ඉන්නහුම් හුමුස් සුෆා දන්නාරේ sufaha dannare හගීගතුක මොයන්න කියේ ඒ මුනාෆිකුන් ගන්නේ හගීගතුක මොයන්න කි වලාකිල්ලා යලමුන කම හුදු නේගේ මෙනුක ඉහසාසන් වේ මොයන් කම හුදු අල්ලාහගේ හදරතුක හගීගි මොයන්න කියේ බෑ මේ හොන්න දැන් අල්ලාහ මකන වයිදා ලකුල් ලදීන ආමනු قالوا ආමන්නා ඊමාම් මේ ඉස්තකුනා බද්දල් වාහිද මේ පුරාණි හරම මේ අල්ලාහන් ඊමාම් වෙකින් හරම මේ හැම මුමිනුන් නැකරෙන්නේ ආමන් وإذا لقوا الذين آمنوا قالوا آمنا إيمان بمستكنا بدل واحد من يحرم متي الله إيمان بجنة وإذا خلوا إلى شياطينهم أميهم شيطان تقات الداهين نلفا أميهم كافرون تا كافر ويميهم قاتن أميهم داهين ෂයිතානන් තක් ගාතක් දා ෂයිතානුන මිත අල්ලාහ් මහී කුරබන ඒක මුරාද කී කාෆරුන් මුෂ්රිකුන් අඬ එමිහුන් ගාතම් මිහුන් සිටු සිටුන් දා ගඩින් එමන කාලු ඉන්නා මාකුම් අස්තු හරමන කැරියම නා එමිහුන් නා එක් කරෙන්න ඕනේ ඊමාම් බිමිහුන් නා එක් කරෙන්න ඕනේ ඉන්නමා නහනු මුස්තහසියුන් අහරමගේ මිහුන්න ඇහුගා එමිහුන්න මලාමෙක්ක කන්තක් කොල්ලම් එමිහුන්න ජෙස්සුන් කොල්ලම් වෙගෙන එමිහුන් ගාතක් ගොස් මෙවුලන මුස්ලිමුන් ගාත මිහිරි මිහුන්ගේ වාහකත මිහිරි මිහුන්ගේ වාහකත මියදුහම මුස්ලිමුගේ තෙරෙන් හම මිමන්සර් තෆෙනිගෙන් දනි මුනාෆිකු නිෆාව කමුගේ අමලු තෆෙනිගෙන් දනි මී වරබ් බොඩ බිරු ගන්නන් ජෙහ කන්තත ද මිහයිසම් බාවනි මී මුනාෆිකුගේ වාහකත වරද් දිගු එහෙන් විය මුනාෆිකුගේ වාහකත උගේ දෙන් ඔයිබ්බා ඉරාද කරවියා ಮಾದಮ ಗೆಂದಾನಿ ಅಹಮದ್ ಸುವಾಲ್ ಕೊಳಕ ಫುರ್ಸತು amihan rodaho nidahova ihtilama kun rodakan evves kahala asaran qur'an evves masala ennei evves masala ennei rodamahuga nidahova ihtilam vejjiyaka den dhela hura miha gastuga maziyu beru koffinama ena bayen ilmerin garugenage roda gellena gastuga දැන් ගස්තුග නූගතකන් ඈසියද මිසක ඉස්ලාමයේ ගස්තුග නූගතක ගස්තුග නූගතකන් ඈසියක රෝදෙන්නු ගෙල්ලෙන මදුයේ මිපුනි එංගේන කන්නේ කුරියා කුදින්නම් එයි එදුමරිකන් අන්න වගුතු ගන්න ෆෙන් එයි මසුයකි ඒති ගස්තුග ඈසියා ගස්තුග ඈසියා බැංගිල මෙන විදාන රෝද ගෙල්ලෙන ගස්තුග ගෙනසියා මිසක හිත එෆද ඛියාලුත ගෙනස්කෙන්ත අන්නානි අගස්තුග ගෙනසියා ගෙල්ලෙන ගස්තු එහෙම වර විශ්නන් ජීනේ ඒ කාර්යකන්තත් ගස්තුග ගෙනව දැන් ගස්තුක නුගතහාසයක නුගෙල්ලේන දැන් අමි මීහායා ගස් යන රෝදමහ ජිමාවෙජ්ජ ඒ වර බොඩු හරාන් කමෙන් අයි ගතක රෝදමහ දුවාලෙකන් කොෆියා ඒනයන් යති බොඩු වෙගෙන් වකෆාරෙන් ඇස අලකු මිනිමන් කුරාහර අලකු අලකු දෙන්නෙත්ත මිහාරක එම් වෙජ්ජියා දෙමහු ජෙහි ජෙහිගෙන් රෝදයි ෆංජියනේන එම්මෙ දුවහෙ වට්ටන්න දෙමහු ජෙහි ජෙහිගෙන් රෝද එවර කුලදානකන් එනගේ හරි ගන්නක නෙයින් නම බලි මිහෙන් මිසාලකා ඒවා කුලදාන කන්නෙන්නම ෆස් 12 මිස්කීනුණක් කාන් දෙන්නේ දැන් ඔති මිසක නිදුන් නිදෙෆ හේලවුණිය නා මිසක හවීරු නිදුණිය නා දැන් නිදු නිදෙෆ වෙමිහව හිසාබුනු බෙල්ලේ අල්ලාහ් සුබ්හාන රසූලුල්ලාහ් සමහදීස් පුරන රුෆියල් කලම අන් සලාස් තිම්මිහෙක කිමෙන් ගලන් වනි උෆුලි ගන්න රුෆියල් කලම අන් සලාසින් තිම්මිහෙක කිමෙන් වනි ගලන් උෆුලි ගන්න ඒකතන ඒකකි කුඩ කුජ්ජ අස්සබියු හත්තා යහතලිම් අනිස්සබී හත්තා යහතලිම් කුඩ කුජ්ජ කුජ බාලිග වෙච්ච මදාන ඉහ්තිලාම් වෙච්ච මදාන දැන් galamani kujja kimen ufulife kujja kura evs kamen nuliuven hama egota waani naim hatta yastayqid nidafa wamiha helafu maddan den ena kiben mani galan ufulifa nidafa efena kom kom kuramnas nuliuven nidafa egen kuravicci aka den oti buddhi fila damiha e buddhi anil majnun hatta yufiq බුද්ධි ෆිලාෆවා මිහයි බුද්ධි සලාමතුන් බුද්ධි අබුර අන්නන්දෙන් එනගේ එව්වස අමලෙන් උලිවවන ගලම් වනි උෆුලිෆ එහෙම නිදුනි විසාරක අසුරෆහුන් එන නිදුනි නිදෙෆේනන් හේලවන විසාරක ඉෂාවතුව එන අවස්සවහ රෝද විල්ලන් ජීහෙන එමෙ ෆුරතමෙන රෝද විල්ලන් ජීහෙනි දැන් අදී මිසාක හිතලාම් බෙෆෝ තේන හේලවන අවහර රෝද විල්ලහ දෙන් එන හිනා ගන්නන් ජීහෙනි ඒ රෝද විල්ලන් ෆුරතම අවස ගන්නන් ජීහෙනි ठीक है हाँ मक्का के मुश्रक होंगे अल्लाह शरीफ कुरमी हों एम होंगे इस्लाम ಆ ಏಯಿ ಶಿರಕುಗೆ ಹಾಲುಗ ಮಾರ್ವಜ್ಜೆ ಮಿಯಾ ಮಿಹಾರು ಗಿಯಾಮೆದ್ದೋಗ ಮೆತ್ತೆ ಅಹ್ಲುಸುನ್ನ ವಲ್ ಜಮಾತುಗ ಅಕೀದಾಕಿ ಫಾಫೈಗ್ಗೆ ಮತೀಗ ಬೋಡು ಫಾಫೈಗ್ಗೆ ಮತೀಗ ಮಾರ್ವಜ್ಜೆ ಮೀಹಾ ವನಿ ಅಲ್ಲಾಹುಗೆ ಮಶಿಯತುಗೆ ದರ್ಹುಗ ಅಲ್ಲಾಹ್ ಇರಾದ ಕುರವಿಯಾ ಫುಸ್ಸವ ದೆವ್ವಾನ ಇರಾದ ورفافيا عذاب دفا فدن سور قدوان اي اهل السنه والجماعه كعقيدهك مساك زينه كفه التوبان ومرواميها الله تعالى کے مشیت کے درو کے نوانی الله اراده کرویا فسواس دفا فان قیامت دعا ہوگا اراده کرو عذاب دبا فسور گدوان ekama ku shiru gafaafe nufus sawan ena sharihu ko tauba nuwe allah baddal ko fiya abaduge abadan ena naraka duwa haku naraka kunan kunan duwa haku swargen wade තවබා නොවමර වෙජ්ජියා දුනියේග දුනියේග තවබා නොවමර වෙජ්ජියා තවබාගේ දොර අල්ලාහ් වෙන හුලුගා ශිරුකු කුරේ මුෂ්රිකුන් නැ සමක් තවබා වෙන මක්කාගේ මුෂ්රිකුන්ගේ තෙරෙන්තය උමරුගේ ෆානමෙන් වෙසේ කුරීගේ මුෂ්රිකුන් එකම කුසෝරුගේ මති දරජා හාසිර බොග්ගෙන් දියේමිය තවබා වෙන මිසාරකම් මුමිනුගේ තෙරෙන් මියක ශිරුකු කුරවන කුර වෙජ්ජියා නැ තවබා වම්වි දුනියේග අල්ලාහ් සුබ්හානහු තාලා දෙවැෆියෝ වකුතුගේ නැ තවබා වම්වි මරුවන් දෙගේ නැ තවබා නොවැහුරගෙන් වානේ තවබා නොවැහුට්ට මරුවෙජ්ජියා हिसाबों दिया ये गियामत दो होगा एक माने कि गियामत दो होगा अल्लाह नफुस सवान मत मरहूम फ़ाकु नफुस सवान තීමි ජමානුක දැන් වරපොඩ වබාහෙන් හගියතුවා ඒයි දීනිගොතුන් හුද්ද කමෙන්නුන් ඇයි කියෙන් ඒගෙන් මුනි හුස් ෆසාද හුස් ෆසාද ඒගෙන් නිකුන්නනි හුස් ෆසාද එකමකුන් එව්වස් හයකමෙන් හුරිහා බේෆුනස් විස්නේන හැම මිකන්තා යකුන් හෙවෙන්න ඕනේ කුණානක හෙවෙ මෙහාරු කාවෙන කුරම් වීම මියති හිතබා කුරුන් එන එදේ මීහ කනුවත එන අහි කුජ්ජගේ බප්පයා වාහක දෙක්කොන්නුවත ඒ කුජ්ජාය මහරමක ඒ මහරමක ඒ කුජ්ජාගේ බෑන්දෙන් කුජ්ජා වාහක දෙක්කොන් කාවෙන කුරම් වීම දැන් කාවෙන කුරීම අල්ලාහ් සුබ්හාන ව තාලා සොහහකොන් ඒ කාවෙන එකලඟ රුහි උඩ ගන්නවා ගොතක මතින් යන කුරීම ඒ දෙමෙදුග ලෝභිජස්වා ෆරාතකි අල්ලාහ් කුර්ආන ගල්ලාහ් කරමනි වජාල්නා බයින බයිනහුම් මවද්දතන් වරහමා තිමන් අල්ලාහ් දෙම ෆිරින්ගේ දෙමෙ දුගා ලොයි බකුලුනු ලව්වානි තිමන් අල්ලාහ් අල්ලාහ් ලව්වානි කුලුනු එදෙමි හොගේ දෙමෙ දුගා ඒ සොහගතුගේ කායන කුරේ ජීයා ඒ රට්ටිවෙන් උණු එක්ගතකසේ ඉස්ලාම් දිනක හුද්දකමෙන් නෝන් අයි කී රට්ටිවෙන් උණු එක්ගතකසේ සුද්දකමෙන් නෝ එංගේනේ දෙමි හුන් රංගල වහකෙන් නු දක්කානෙත දක්කානෙත දෙම අංගි කුජක හිලියං කුජක ෆිරින් කුජක දක්කානේ හජ්ජෝ හජ්ජෝ වහකතේ දෙමෙ දක්කානේ ಎಂದಕನು ದಕ್ಕನ ಹಜ್ಜು ವಾಹಕ ಹಾ ಮುಳಿಂ ಫಾಹಿಶ್ ವಾಹಕ ಮೀರು ಕೊಳಕುನ್ ಶೈತಾನ ಬದಲು ಕೊಲ್ಲಾನೆ ವಾಹಕ ಫಾಹಿಶ್ ವಾಹಕ ದೆನ್ ದೆಕ್ಕಿನ ಹಮ ಫಾಹಿಶ್ ವಾಹಕ ಮುದೆಕ್ಕಿನ ರಂಗಳ ವಾಹಕ ಏ ಹುದ್ದ ಕಂದತ್ತಗೆ ನೋಸ್ತಾನೆ ಆ ಮಿತಾ ವರಗ್ ಗಿನಾಂತಿಯ ಸವಾಲ್ ಕುರ ಇಜ್ಜ ಕನ್ನೆಗೆ ಜವಾಹಿರುಲ್ ಕುರ್ಆನ ಬೆಹಗತುಂ ಏಯ್ ಮಿಯ ಕುಹದಾ ಫೊರ್ ಇಚ್ಚಿಗೆ ನಫೆನುನಿ ಕುರ್ಆನು ಆ ಮಿ ಮಿ ಮಿ ಆಯ್ತ ಮಿ ಆಯ್ತ ಮಾ ಇವೆಗೆ ಬೇನ ಡಿಯಲಿ ಫೊತೆಗ್ಗ ದೇ ಫೈಮ್ ಜವಾಹಿರುಲ್ ಕುರ್ಆನ ಕಿಯಾಮತಿ ದೇವ ಎ ಮಿ ಹಕಂ ಹೆದೇನ ಎಚ್ಚನ ಮುಳಿ ಕುರ್ಆನ ಕಿ ಜವಾಹಿರು ಏನ ಇಬ್ರನಿ ಮಿ ಕುರ್ಆನ ಗ ಹುರಿ ಜವಾಹಿರು ಕೊಳಕಿ ಮಿಯೆ ಕುರ್ಆನ ಗ ಹುರಿ ಜವಾಹಿರು ಕೊಳಕಿ ಮಿಯೆ ಕಿಯಾ ಫೆಯತಿ ಕುರ್ಆನ ಬೈ ವಾಕಿ ಕೊಫೆನ ದಿ ಫೆಯತಿ ಮಿಯ ಕತ ಏನ ಇದಾವ ಕುರಿ ಮಿಯ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ රිසාලත ඛියානත් කරවියේ රසූලුල්ලාහි සසම කිව්වේ රසූලුල්ලාහි සසම නෙමි එච්ච ජවහල් කුරාන කිය කල්ගොන්න ෆෝර කොද්දේ අස්සාබේ කලකුනේ තාබිබේ කලකුනේ මීහකු හැම එන හිතන් එරි නොතරේ ගණු නිදාව වෙන හොව ෆෙනම් ෆෙන්නන් මියා එක්කොල රංගලේ මේ තංකොල මායින් ආ එක්කොල කිය මිහෙන් බිම මියා එක්කොල ජමා කොල්ලා ජවහල් කුරාන කිය කියා ඒ මීහකු අදාවෙන් එච්ච කුදිනේ දීනි කමේ ගොතුක නෙහෙදේන අල්ලාහ රසූල් නාංගවා කමේ আদি කුරානකුම එවස් මිබර මීහෙක් ගමිල ඉක්තියාරක වයික්කෙවස් නොකරවේ එගොත ගුර්ආනුගේ මියායි මියායි මියායි මායිවගෙන් වේ අනකෙච්ච කනකෙච්ච ගිනෙන් ඇස්පුරි හුස් මවදු හදීස්ක මවදු හදීසේ මිබුනි මීහුන් හදාෆෝ රියාති එතන් හාස් හදීසෙන් එබහරි හෙදෙෆ ගුර්ආනුගේ යකි යකි ආයි මායික් කුරු මායික්කමා බෙහෙගොතු ගුර්ආනා බෙහෙගොතුන් ඔති හදීස් හෙදීෆ ගිනා මීහුන් හදාෆෝ මවදු හදීස් අමිල්ල නෆස අමිල්ල ය රසූලුල්ලාහ සම හදීස් ෆුල් කුරවිය කියා ෆහදාෆෝ හුරි ගිනා ගුර්ආනා බෙහෙගොතුන් හදීස් බයි මීහුන් වරර හියෝනි අතුක කොෆේ බහරි බයි මීහක සවල් කරන බොඩු ඉල්මරියන් එන අදාෆ එතන් එත හදීසෙන් එන එතස් සතේක හදීසෙන් එන ගුරුවානා බෙහෙවතු මිසූර කියාෆියා මෙවැනි එවැනි සවාල් මිසූර කියාෆියා මෙවැනි එවැනි සවාල් මිසූර කියා මෙවැනි එවැනි සවාල් ඒනේ බද්දලකුන් ඉල්මරින් තකේ විවාහද කලි කීවෙන් කුරි කමෙත්තෝ ඒන බුණී මිස්තකුන් ගුරුවානා දුරද්දාතම් ෆෙනිගෙන් ගුරුවානා මිස්තකුන් කෑරි කුරු මට්ටකති වෙන්න කුරි කමකේ එකම කේන මක්සුදුරන් ගලකස් එක් කුරිහාද බොඩු නුබෑකම කේක සවබුන් ඒන කද්දාබෙක්ගේ ගොතුක වෙගෙන් දේනගේ රිවා කුර එව්වස් හදීසෙන් ඉලවරින් ගබූලෙන් නොකුර රසූලුල්ලාහ් සම හදීස් වල මන් කසබ අලිය මුතඅම්මිදන් ෆල්යතබව මකාදහු මිනන් නාර් තිමන් කලේ ෆානු මච්ච ගස්තුක දොගෙන් හදාසි මිහා දන්නාර ඒනගේ තම්මති නරකයාග ෆතුරා හුෂිකමේ හදීස් වල කුරබන් එහෙම ඒ මුලි ගුරුවාන කි ජවාහිර මුලි ගුරුවාන කියස් ජවාහිර හැම ගොත කහරුල් ආදා කියාෆා එච්චන් ඔය ලියපේ වෙස් සමය කහල එච්ච මියක ආදාවෙන් එච්ච කහරුල් ආදා කහරුල් ආදාගේ මන කි දුෂ්මනුන් ෆස්සාලු දුෂ්මනුන් ෆස්සාලු එක මානේ කි අමිල්ලෙන් හදාවෙන් එච්ච බයක් වෙස් මී හත්තාස් ඛුරාෆි එච්චි මොනනි කුදින්නේ දුආතකා විරුද්ධතකා මිහරියාච රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සාබිත වෙච්චි ඒ බහරි එච්චි කියන් වේ එකම එච්චි කියකන් එකක් වෙස් බේන මන්නෝ බේන මනේ හැම මිහුන් හදාෆුරු එච්චි කියන් දෙම් විස්නායන දීනා කෑරිතවානි දුරත්ත දානි আর রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম হাদিস বলেন কি এই ಬಂದೆಫಾವ ಜಮಲ ಫದ ಇಚ್ಚಕೆ ಮಿಸಾಲಕ ಎ ಜಮಲು ಮುಹಾಲಿಮ ಜಮಲು ಫಿಲಾವರವರ ಅವಹ ಹಿತುಂ ಫಿಲಾಗಂದ ಇಚ್ಚಕೆ ಗುರುವಾನ ದಸ್ ಕುರಂ ಫಸೇಹ ಹಿತುಂ ಫಿಲಾಗಂದ ಲವೆಸೇಹ ಅವಸೆಚ್ಚೆ ಗುರುವಾನಕ್ಕೆ ಏಗಸೆ ಬಂ ಹಿಕುಮತೆ ಮೀಹಕು ದಸ್ ಕೊಫ್ಫ ನುಕಿಯವ ಹೊರ ಜಹದಾನತೆ ನ ಬೈಫಾರ ಎಬ ಹಂದಾನತಿಗೆಂದೆ ಏನ ಎ ಸೂರಜ್ ದಸ್ ನುಕುರಾಫದ ಗೊತಕ ಫಹುಂ ವೆಗೆಂಗೆ ಬದೆ ಕಿಯಾಲ ರಹಮ ದಸ್ ನುಕುರಾಫದ ಹಿತುಂ ඒක මානේ කි ගුර්ආන අදුරද්දිය වරකන් හදාන තිකෙන් දාන එහෙන් වෙන් අල්ලාහ් රසූලුල්ලාහ් සම එෆදන් හදීස් වල කරවාෆති අදි එෆද එච්චේ ගොතුක ලව්වාෆති හ ෆසයන් හිතුම් ෆිදාගෙන් දාච්චේ ගොතුක ලව්වාෆති හික්මත කට්ටක ඒ ගුර්ආන මිස්තකුන් දුරද්දිය නුදි දිය නුදිනු මට්ටක එකන් ඒ ගොත ලව්වාෆාන දැන් ගුර්ආන මිසාරක බයෙන් හදාන්නේ තුනි ඒනගේ ගස්තුව කමුග විජ්ජාෆා අසාබුලි බේන ගුර්ආන දස්කොෆා ගස්තුක හදාන්නත් තාරෆිය ගස්තුක හදාන ගස්තුක නුකියව එහෙනම් මිසාලක වරක් කියවාරොස් බයත්තන් කොකොළු මි හඳාන්න තෙන හිතා ඒ හඳාන්න තුන් ඒ හඳා යකන් අල්ලාහ් සුබ්හානහු තාලා අසාබ නුදෙවාන දැන් ගුරුවන් දස්කුරන් උඳගුවන් ගුරුවන් දස්කුරන් උඳගුවාන ෆාෆතකන් අරා ගන්නහා වරක ෆාෆතකුම් මිහා සලාමේ වවරකන් හින් අලිව මුන්දාන එහෙන් වෙන් ඉමාම් ශාෆි දාලවනි ඉමාම් ශාෆි ලෙම්බයතෙක්ග විදාලවනි වර බොඩෝ ඉල්මෙරින් ඉමාම් ශාෆියා කි එකලේෆාන මි දෙතින් ෆාරුකියන් හැබැයි හිත දස්වේ දෙතින් ෆාරුකියාගේ bodati foi foi detim faharmi bala ala ayro hitu dasse faina imam shafiya guruwan ve sama defarmi asofaichi ki ala ayro kalifana hitu dasse evaru bes lasvegen ifhar kiyan hitu dasnu ati ifhar kiya mere ebe kalenge zamanu ke wajhi ifhar kiyan hitu dasna ifhar ifhar midalwen hitu dasnu ati ve kalifana kalifanu ustaza shakwa kure evaha kami dannani lembaytak mi vidalwani شكوت إلى وكيع سوء حفظي فأرشدني إلى ترك المعاصي وأخبرني بأن العلم نور ونور الله لا يهدى لعاصي තිමන්න තිමන්නගේ උස්තාස් ඉමාම් වකී ශක්වා කුරීමේ තිමන්නගේ හිතු දස් කුරුමුගේ බය දක්කම් මේ තින් ෆාරුකියන්ගේ දස්වේ හිත දස් කුරුමුගේ බය දක්කම් එකම ශක්වා කොෆීමේ තිමන්නගේ උස්තාස් ඉමාම් වකී فأخبرني آه، فأخبرني آه، شكوت إلى وكين سوى حفظي فأرشدني إلى ترك المعاصي لن تمنى جواب دفية تمنى أستاذ إمام وكي إرشاد دفية إلى ترك المعاصي وردون تدو كلما الله أرد به هريها وردون تكدو كلما وأخبرني بأن العلم نور أدي خبر دفية من علمك من قرآنك علمك سنتك علمك الله نورك ونور الله لا يهدى لعاصي الله نور ෆාෆා වෙරියකන් උරදේ මීහකන් නුලි බෑනේ එම හින් අලි කුරුමුගේ එම්මෙ බොඩු zariya ki allah taqwa verumun faafain durui waraka mihaga hiddane aliwam faafain durui waraka hin aliwam da <coughs> resort tahuga e bahari dairata halal kureidan misalaka <coughs> engine ಇಂಜಿನುಗೆ ಮಸಾಯ ಕುರಾಮಿ ರಿಸೋರ್ಟ್ಗೆ ಇಂಜಿನುಗೆ ಮಸಾಯ ಕುರಾಮಿ ಏನಲ್ಲಿ ಬೇ ಮುಸಾರಕೊಳು ಹುದ್ದ ಹಲಾಲು ಬಾಗ ಮಸಾಯ ಕುರಾಮಿ ಹಾಗೆ ಮುಸಾರ ಹಲಾಲ್ ಎನ್ನುವ ಈ ರಲುಗೆ ಬ್ಯಾ ಹಿಮೆನೆ ಈಗ ರಲುಗೆ ಬ್ಯಾ ಕಿರಿಯಾವೆಸ್ ಈಗ ಹಿಮೆನೆ ನ್ಯಾ ಏನ ಲಾರಿ ಹಲಾಲ್ ಎನ್ನುವ රලුගේ විහාර කුරාමීහාය කුරවාමීහාය ඒගෙන් කුඩවෙසිස්සයි වාමීහක මිහුරි හැම්මෙන් හමහම අල්ලාහ් සුබ්හානහු තාලා රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලානල්ලාහ් එමිහුන්ගේ එහෙම ඒ රලුගේ බෑ හිඟා දායරා නූන් දායරා තහුන් ලිබේ ලාරි කොළ හුද්දා දැන් මිසක සවාලන්නනි සවාල කොෆානේ හැම ඒ ලාරි ගතරේ ගහිමනේ නුන් හේ රලුගේ ලාරිස් එහෙන් තමයි මිසක බොඩ මීහා රිසෝට් වෙරි මීහා තා මුසාර මිදෙනි ඒ රිසෝට් ලිබේ ලාරි ඒ ලාරි තරේ ගහිමනේ රලුගේ ලාරිස් ආමිහාර ඒ එකන් අලගොන බලා කරන ජී මසක්කෙන් හලාලු වෙජ්ජියා ඒ ලාරි කොළ හලාලු මිසාලක හදි අනේ මේ දීනු දීනිගතුන් හුද්ද කාෆරක උජූරය මසයිකොත් දිනු ඒ සහාබින්ගේ සමානකේ බේකලුන්ගේ බහුන්න යහූදිනස් මසයිකොත් දෙබ්බා එබේ කනු බල යහූදි අතුගේ හුරිලා ආරය කියලා ආලෙච්චෙත්තෝ යහූදි යක් ඒන උජූරය මසයිකොත් දින ඒ මසක්කතුගේ අගු ඒන අතුලි ඒනෙන් එලාරි කොළ හරා දැන් යහූදි කලයේ ඒන ලාරි හොදා ෆුරිගතුන් ඒ අල්ලාහ් ආයනා දෙත්‍රේ ගොයිකම් mi muslimu miha minegila ariyaki ena enak koddin ujurage badalu hama egota resort gaves mikahle dairage masai kuramiha libe musar kul hudda masalennei මිහා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් لا إله إلا الله وحده لا شريك له له الملك وله الحمد يحيي ويميت وهو على كل شيء قدير مي كلمة إبا بدالوه دوالكو ستيك برغينا سبحان الله وبحمده سبحان الله العظيم مي كلمة ستيك هندونو ستيك برغينا حبيرو ستيك برغينا إبا بدالوه දැන් මිහාරු බයෙන් එච්චි එබහරි අද දෙක් කණ්ඩ එලිෆානවා ඒතකෙති ඒ නැබ්බේනු අදක කියදාන adadu kanda elifa huri taketi kiunnangali adada e adada kiunnangali adadu kanda elifa huri chei sateka faru la ila hindunu hindunu hindunu la ilaha illallah wa la sharika lahu lahul mulku wa lahul hamdu yuhyi wa yumiitu wa ala kulli shay'in qadir mi kalima sateka faru ya fiya kanduga fona buragina fa fotta suhoygen dan kama hotte kudifa kudifa fatan enage kanduga fona buragina yas فهيكن غفر له ما تقدم وان كان مثل زبد البحر اي كندو لون فنفور جنا سينك فات فهيكن හැමයකට සුබහානදාහි හම්දිය සුබහානදාහි ලතින් දුවල් රේ අනේ හවීරා හෙඳුණු සතේක ෆාර හෙඳුණු සතේක හවීර සතේක කියාෆියා එදවහු එම්මෙ හේවෙගෙන් වා මීහා කිවසේන එනවර ගිනෙන් කියාෆි මීහා කුමෙනුවි එනවර හේවෙගෙන් නොආන කමර සුගස් මහදීස් පුකුරවා එම් වීම ඒකෙන් හැබැයිගේ එවරස් ගිනෙන් කිය දාන ආ ඒ මිසාලක එහෙනම් නෝනේ මිහාරෝ රසූලුල්ලාහ් සම හදීස් ප්‍රකර වනි අලා අල්ලාහ්ගේ හදරතා එම්මෙ කුත්තම් වා වගත කියන සජිදා ගොන්නා වගතේ ෆාක්සිරු ෆීහි දුආ එතාගේ දුආ කරුන් ගින කුරාෂ හදීස් ප්‍රකර ඒක දුආ කරුන් ගින කුරාෂ මන එත් දුආ එත් කුරාර කුරාෂ කියනෝ හකිගතුවා ගින ගින එන මිසාලක ඉමාමිහා ෆුරසතු දීෆියා සජිදාගේ මිසාලක ඉමාමිහා ගින රෙජ්ජියා දැන් රංගලි සාබිත දුආතක් කියුම් එම්මෙ ෆුරතම සාබිත දුආත රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සාබිත දුආතක් කුරුන් දැන් එනක් පුර විදානම අර විවහුන් දුනියා ආඛරතුගේ හේවන් ඇදිහම බේනුන් දුආය වෙසජිදාල බේනුන් දුආය වෙස් කුර විදාන එකම කෙම්මෙ මොළොිතරේ ගොන්න රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සාබිතු දුආත එම්මෙ ෆුරත්තම කියුම් දෙම්වගුතෝ වෙජ්ජියා එහෙන් දුආතක් කුරුම් අම ගින ගින කුරුම් මිසාලක අනේ දමුනමාදුග මක්කාගය මදීනාග දමුනමාදුග රුකුවා සජිදා වරද්දි කුරාන රුකුවා සජිදා වරද්දි කුරාන ama mihaku nida fehedaro sadi ruku gawna eha ginairo qur'an den ei dua tan ei ruku ge kade fane behunnavi etan etad dua ekurawa ekade fan ruku ga damunamadu ge onnawa eba aisha de fan hippu hik fulu kurawa be den ruku akun kade fan tedu tedu wadan nu gannawa sajida ge kade fan eba onnawa den mihen aisha de fan hik fulu kofmat dan den kade fan sajida akun tedu wadan nu gannawa වාගේ එහාදී උකරවවා එකේ මන් දම නමාදුක එකනි එක හෙරකොන් නමාදු කරවවා ඉරු සජිදා රුකු ei edevaguta ki allah hemme kuttam wa devagutu ei evagutuga dua gina kurate oti ehma dua evagutu allah hijab kurabum bes gai ahma den gina ginan kurate ga mane ki takurar kon edduwa kiyamun dam wikinu engenya hama kuramun dam hama enge huri ha dua eta නෝනේ නෝනේ එවස් දලීලක් උනේ තියන්නේ එවස් දලීලෙන් තියන්නේ ෆාක්සිරු ෆීහි දුආයෝති ඒකම දුආ කුනේ කරිෆාන් වෙහෙරි ඒ දුආන් නුන් තක් කුරවෑ ෆෑ සජිදාග අර එහම ඒ සජිදා කරිෆාන් වෙහෙරි බෑවර දුආ තක් කුරවෑ මිහාරු තකුරාර කො කියන්ින් තස්බීහ කි මිසක සජිදාග සුබ්හාන රබ්බිල් ආලා රුකූග සුබ්හාන රබ්බිල් ආතිම් මී තකුරාර කො කියන්ින් දුආ තිනෙන් වත යවර ගිනෆාරු denne takrar kuran hecce den misalikan ena takrar kuran benum yak takrar kuran wi den duai tin fahar takrar kurawma ki duai kanya no komme bas fulevs miha ka misal ke ecce rasulullah sam bune devva irwes tin fahar takrar kurawma kare fan ka ada fulen ei dua bes allah dannawar tin fahar takrar kurawma hembe ilmer midal mane sunnate ke komme duai tin fahar takrar kurawma ei sunnate ke ei allah lobi odi gannawa ekalaange aadesh denne uma එකලාගේ අලා එකලාගෙන් ආදේශ දෙන්නවම එකලාගේ ලෝභය ඔඩ ගන්නවා. එහෙම තකුරාර කුරුන් ඒ සුන්නතේ තින්ෆහර් මදුවේගෙන් තකුරාර කුරුන්. අදුවා නමාදුක දුවා කුරානම් නමාදුක තෙරේක දුවා කුරානම අරබින් කුරංජේනි ෆරදු නමාදුක අරබින් කුරංජේනි එහෙම බාකුන් නුකුර වේන ෆරදු නමාදුක දැන් සුන්නෙන් නමාත් අහුක බයෙන් ඉල්මෙරින් විදාල වේ බහරි අරයිබස් නේගේ මීහායා දුවා කුරවිදාන එනගේ බහුම් සුන්නෙන් නමාතවග දෙන් නමාදුම් බේරුග එන එනගේ බහුම් පුරම් වෙමරංගලේ එනගේ බහුම් කුරුම් සබ කියෙමරංගලන් එන එගේනි අල්ලාහ දෙන්නේ එච්ච එනගේ බහුම් කුරීමත එම දිවෙහි බහුම් කුරම් වී නමාදුම් බේරුග නම කොම යක සෙමරංගලේ දිවෙහි බහුම් කුරුම් දිවෙහින් එයි අල්ලාහ දන්නවාරු බල අලගොණ මෙන් ගෙතරන් අලගොණ මිසවාල කුරණේ බේෆුලුන්නා තියබෑ මීහුම් ನಮಾದು ನಿಮಿಗೆಂ ವೆಸ್ ಅದಿ ಹೆಂತಂತಾಸ್ ವರಗ್ಗಿನ ದುಆ ಎಬ ಕುರಾಮು ಹೀತು ದಾಸ್ಕೊಗ್ಗೆ ಕುರಾ ಇರು ಅಲ್ಲಾಹಂಗೆ ದೆನ್ನೆವೆ ಎಚ್ಚಂಗೆ ಬ ಎಂಗೆ ತೋ ಎವೆಸ್ ಬೇಫುಳಕ ගින බේෆලුන්න වාක මදු බේෆලක් මේ දාන එක මාන බල්ල වෑෆ එගේ බේෆල ගින වාහ ගින බේෆලුන කන්නේ එකේ මාන මි අල්ලාහ දෙන්නේ වෙනි කීකේ කම එහෙම එකටිගෙන් වෙත එන අමිල නෆස බදු දුවා වෙස් කොෆාන එන අමිල නෆස අල්ලාහ හිජාබස් කොද්ද බෆාන බදු දුවා එමු කියා බඩෝ නුබය කියාබඩ මුසීබාතෙන් ඒරා එහෙම් වීම එගෙන් එව ජිහෙ මිසාලකන් අහරෙන් මීහව ගාතුක එච්චකන් එදේ ඉරු ඒ ඒ දෙවෙනි කොචක කම්වස් අහරන එගෙන් ජිහෙ නතා එහෙම අල්ලාහ් තාලාගේ හදරතුන් අහරෙන් මේ කන්තත්තකන් එදෙනි දුවාගේ දුවායකි එදුම් අල්ලාහ්ගේ හදරතක් කමකන් එදුම් දුවායකි දුවායි මි එදෙනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතක් කන්තත්තක එදේරු ඒ දෙවෙනි කොන් කමකන් එගෙන් ජිහෙ නතා කුඩවගේ එහෙම අරබි බහුම් මිතිබි එම්මෙන් දුවා දස්කොෆා අනෙක් මීගේ මොළතන් කොල කියම ඒ හොවද හොවදන් ඒගේ අස්ලෙ වස්ලෙ නෙයි එච්චීතම් මේ හිතු දස් කරණි දුවාත ඒක ඔති කීගේ කම්බ සම එකකු බලාලම් වෙස් නුල මේක ඔති කීගේ කම් ආරං ගලරේ ඔන්නාර කීගේ දුවායි බියද මේක ඔන්නාන හැම රංගලශ ඒක උතන් හිතන් අරාගෙන මේ එම්මෙ මි දුවාත කරණි ඒක වේදන බද දුවාස් බයෙන් එච්චීගේ බහරි බය දුවාත හොග දිවෙ හිම්මෙන් උල බය දුවාත හොග ශීරුකුගේ කලිමතන් ඒ බහරි බය දුවාත හොග bay duata hoge bar shiru ho kalimatan ei allah ge hadrata dannam jihe bay denne unta muhammad ge faanu ge kibain dannawa rasula ge kibain dannawa fe bahari bay duata hoge ei shiruku ehma allah sharihu kuriye furatama wesena ehem wima emme rangalu gotaki namadu ge fahun kurave duatan emi hegge bahun allah dennem allah hi huriha bah denne wodi ge waras kala huriha bah huriha bah ki kuna mi gas gaha ge hi ge mi වැගේ අඩා දූනිසු ඉපාසෝෆීගේ අඩා ගොස්ති හුරිහා මස්මහා මෙහිගේ බහා හුරිහා අච්චන් අල්ලාහ දෙන වඩගෙන් වේ හීනිතහුගේ බහා එච්චිගේ දුආතක හුරිහා අච්චන් අල්ලාහ දෙන වඩගෙන් යදි ඉන්සානුගේ බස්තා එම ඉන්සානාගේ හුරිහා බහෙන් අල්ලාහ දෙන වඩගෙන් වේ ආ මලායිකතුන් වස් ඉන්සානුගේ හුරිහා බහෙන් දෙන වඩි දෙන වඩාගෙන් වේ ඒ මිසාරක අල්ලාහ අංග වැදෙවිච්ච බේකන් රසිගේ එහෙම වෙන තමයි කුර්ආනුග අල්ලාහ් සුබ්හානහු වතාලා මෙවහි කුරාන වයිස් قال ربك للملائكه اني جاعل في الارض خليفه قالوا أتجعل فيها من يفسد فيها ويسفك الدماء ونحن نسبح بحمدك ونقدس لك قال إني أعلم ما لا تعلمون وعلم الآدم دين فرتم الله مي එමෙ فرتم ජින්නින් තමයි තාංග ඔළුනේ බිම්මති එහෙන්නෝ ඉන්සාන ෆොනමුගේ කුරින් දැන් අල්ලාහ් සුබ්හානහු තාලා ඉන්සානුන්ගේ ඛලීෆා බිම්මති ලෙව්වම මලායිකෙ බේකරුණා මෂ්වරා කරවි يكمك الله مشورة كرفاك اسم جهت الله آه، يفعل ما يشاء فعال لما يريد الله سبحانه وتعالى كلام ادي ودي كنا كم كم كرفا ادي ودي كنا كم كم كنا كرفا نه كلام جاس وال كرفين بس فراتن لا يسأل عما يفعل وهم يف وهم يسألون الله كرفان එකලාගේ කුරව්වා එබ්බස් කමකම එක සුවාල එබ්බස් නුකුරවේ නුකුරවේ එහෙන් තමයි එකලන් خالق එබ්‍රමති ෆරාතෙන් නෙයි එකලාගේ කමක මස්වරාමි කුරවණි හගීගතුග මිස්තකුන්නන් එකන් අංගාදෙව මට්ටකා රංගලු කම රංගලු කමක වානි එවලෆාමි හුන්න මස්වරා කුරීමා මලායිකබ්බේක නමශා කුරවණි තිමන් අල්ලාහ් වල බිම්මති අලුන් ඛලීෆා ඉල්ලවාර මලායිකතුන් මලායිකබ්බේක නකම ඉන්කාර කුරයි මලායිකලුබ්බේක නම් දන්නානි අල්ලාහ් අලුන් වස් බිම්මති ෆසාද කුරාන බයකුලවන් හැති උලනි අහරම ෆුදෙන්නුන් හැ අල්ලාහ් තස්බීහ කියා zikr කුරුමන් අහරම ෆුදෙන්නුන් මලායිකබ්බේක නම අහරම ෆුදෙන්නු අල්ලාහ් කරමනේ මේ මලායිකතුන් නේ තියබෑ මිහන් නේගේ කිතම් මේ කමෙtti මං අල්ලාහ් දෙන වඩි ගන්නවා දැන් ආදම ෆාන හද්දව වඅල්ලම ආදම වඅල්ලම ආදම අස්මා කුල්ලහා අල්ලාහ් සුබ්හානහු තාලා ආදම ෆාන හුරිහා බිම්මතිගේ මේ හුරි හුරිහා එච්චගේ නන්ත දස් කොද්දේ හුරිහා එච්චගේ දේෆතා උඳුලියා හුරිහා එච්චගේ න අල්ලාහ් දස් කොද්දේ ආදමගේ ෆාන ثم عرضهم على الملائكه دين الله سبحانه وتعالى ملائكه بكلهم مشيلو بيا فقال انبئوني باسماء هؤلاء ඒ මලායකතුන කලෙමෙන් නිකම්පුන බලාර මිතක තිගෙනා ඒ කරන කන්නේ වා සුබ්හානක ලා ඉල්ම ලනා ඉල්ලා මා අල්ලම්තනා ඉන්නක අන්තල අලීමුල් හකීම් එහුන අල්ලාහ් ඉබ අල්ලාහ් දෙවි ඉල්ම මෙන්න වි හර්ම කිවයක් වස්නතේ හර්ම කිවයක් වස්නතේ ඉබ අල්ලාහ් දෙවි ඉල්ම දැන් අල්ලාහ් ආදම ෆාන වාහි කරන ආදමේ නිකම්පුන බලාර ඉතක තිගෙනන්ත ආදම ෆාන යබුන ලිහුරි හච්ච ගෙනන්ත එහෙම විවාගත කී ඒ බේකම්නමස් අංගවැදව්වා ෆියා මියගෙන ඒ බේකම්නගේ බයිෆාර් මියුගේ හිතුගවා ඇතිවස් හිතුගවා චිවසෙන්ගේ මලයකතන අල්ලාහ අංගවාන අංගවා දෙව්වා වගතුගේ එංගෙනි ඒක බේරකුන්නේ එංගෙන හිතුගවා චෙව්ස් මියක අල්ලාහ ෆියා ඒ හිතුගවා කන්තත්තගේ බ ලිව්ව බයිෆාර මලයක බේකන හිතුගවා කන්තත්ත බයිෆාර ලිව්ව මලයක බේකන ඒ බේකන අල්ලාහුම් ගන්නා දෙවීම එම මලයක බේකන අල්ලාහුම් ගන්නවා දෙව්වා මේ මලයක බේකන එංගෙන මුරියා බහ ඉන්සානුන්ගේ යර බයි මලයකතුන නේ ගුම්මසේ කටියන්නේ ඒ බේකලුගේ බේකලෙක්ගේ ඩියුටිය බේකලක වදා කරවවා ඉන්සානුගේ මේ ඩියුටි අදා කරවා මලායිකතුන් ඉන්සාන කුරියා බහ දන්නා මෙහර කොම්මේ යකාදවල බදල් වේ මලායිකතුන් අන්න මලායිකතුන් බදල් වේ ආ ඉන්සානු කාතා එයි අසුර වගුතා ෆතිස් වගුතා අසුර වගුතා ෆතිස් වගුතා බදල්වාන ඩියුටි මලායිකතුන්ගේ ඉන්සානුගේ ගාත කොම්මේ ඉන්සාන කව්වේ බදේ මලායිකතුන් a zakata ki ei zakame dide zakata fitur zakan ei ramlom maha guligen deve zakaten ei adi hen zakat eves wajibe kuladana kan kunimi hen eves wajibe ei adi tafat hukum taves fitur zakat ko hukum taves tafat ya kuni sobe ves ninde mebuni anen hen ni sobe ninde kandeligen wakivare e idu duha idu vilere kanetaketi හුරජ්ජියා බාකි හුරජ්ජය තකති ඊදු දුවහා ඊදු විලේරේ කා ඉච්චි හුරෆා කාණ තකති හුරෆ දෙම් බාකි හුරජ්ජියා ena egende kilo bane renji ena fitr zakatu e wajibe yanekka fitr zakai wajibu egem ve kuda kujjage maccha ere vihafi idu namadu kurim vihafi ko me kujjage maccha wajib ekamaku mudalu zakat wajiben wan bale gunwani mudalu zakat मुदल ज़कात क्या दिए ज़कात ए मुदलु के ज़कात में ही मैंने इस्लाम का मुगे रुकुनता होगे तेरे के में ही मैंने ज़कात की ए मुदलु के ज़कात में ආ සිංගිරට පොමිහගේ ෆාතු ඉක්තිදා වෙවේන හරාම නොය හැම ඉක්තිදා වෙවේන ඒයි ෆාසිකුන්ගේ ෆාතුක නමාද හුද්ද ෆාසිකුන්නගේ හරං හන්තක් කුරාමියු ෆාසිකුන්ගේ ෆාතුක නමාද හුද්ද සල්ක හජ්ජාජි බුනු යූසුෆකේ ෆාසිගේ එනහෙර කොල්ලා ෆෝරි බොඩති ෆාෆත බොඩති නොබෑ කන්තත්ත අස්හාබය කලම් ගතුලක ෆෝරි මිහ ගෙෆුණුම කුරා ෆෝරි මිහෙන් එනයි හජ්ජාජ් එන ෆාතුක namaz kurbi ashabun bes sahabiyun bes kurbi namaz එම ෆාසිමුගේ ෆාතුග නමාතු කරවන සිංගරට බුයිම එම්මේ බොඩ වරක බුන වෙනී ෆාසිකු අමලකේ යන්නු සිංගරට බුයිම කි එහෙන් වීම එනක ෆාතුග නමාත් සොහා කීකේතෝ කුරින් විසාරතෝ කුරින් ආ කුරි දෝවස් evaha bayan kurawunu mitanga risale togon rasulullah sallallahu alaihi wasallam fonume kurin jahiliya zamanuga makkage tibi mihunge teren marwejje komme mihaku narakage waakama rasulullah sallallahu alaihi wasallam kuravi dem misalaka bayg hisab ta hoye kalefana engi wada anuganna ulene kidin ta go samayu salaka yahudi dinuga nasrani dinuga ule mihun misalaka emis mihun rangalu gotuga tibejje emihun rangalu මිසාලක රසූලුල්ලාහ සම රසූල කමෙන් ෆොනෝ විරු තිබි බයෙන් මීහුන් මක්කාග වෙස්රංගාල මිසාලක වරකත පුනුනා උෆල් වරකත පුනුනා උෆල් කුදිනේ කියන කන්නේ හදියතික ෆානක බොඩ බේබෙන් ඒක එක දෙක ෆාන හුන්නේවි නස්රානි දීනුග තවරාත් මේ බොන ඉන්ජීල කලේ ෆානු දස් එකලේ ෆානු ඉඛලාස් තෙරි බේකලේ ඊසාගේ ෆාන තබාවෙ හුන්නේ බේකලේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆරතම රසූල කමගෙන් වඩාගෙන නවීරු එකලේ ෆාන හුන්නේ දුනියේක එකමකු තබ්ලීග් බාකේ රිසාලත් මිස්තකුන ෆෝර් කොද්දේ මං අල්ලාහ් අමර කුරවි ඉරකු එකලේ ෆාන දුනියා කුන්නේයි එංගෙජ්ජ එහෙම එක රිෆානුගේ රිසාදව කුරින් මක්කාගේ ජාහිලිය කමක තෙරේග මරවෙජ්ජ කොම්මෙ මිහක වනි නරකාගේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගායි තිමාගේ ස්කින බේෆුරුන් තවනි නරකාග නරකාග නරකාග ආ නරකාග ආ ඒක මිහර රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හතරන හතරෙන් වත ආහාරුග මම්මනියා වෙජ්ජ දැන් අනේ මේ කලිෆාන දුනිය වඩාගෙන මේ කුරින් බප්පා ෆලුනිය ආවිච්ච. ඒ හුරියාම්ෙන් තිබි අබ්දුල් මුත්තලිබුගේ දීනුක අබ්දුල් මුත්තලිබුගේ දීනුගේ බුදු දීන්. අබ්දුල් මුත්තලිබේ කාෆා ෆලු එයි. ඒරු මක්කාගේ හරම් ෆලුගේ තිබි 300ක ෆස්තොලස් බුදු. එමිහුම් බලාපති ඉබ්‍රාහිම් ගෆානගේ දීන් කාම. අල්ලාහ් කුර්ආනුගේ ඉන්කාර කරවගති ඉබ්‍රාහිම් ගෆානගේ මුශ්‍රිකෙන් නුනේ වමා කාන මිනල් මුශ්‍රිකීන්. ඒ බුදු තකංගලකන් කරවි බේ කලෙන් නෝනේ ඉබ්‍රාහිම් ගෆාන. කෙමියොන් ඉබ්‍රාහිම් ගෆානගේ දීන් කමං හදාගෙන නේදී. එමෙ මුරණී ඉබ්‍රාහිම් ෆානුගේ දීනේ මක්කාගේ තිමි මියෝ ජාහිලිය සමානුගා රසූලුල්ලාහ සම්මා ෆලොස් බප්පා ෆලොස් බොඩ බේබේ ෆලෝ අබූ තාලිබස් කාෆා ෆලෝ අබ්දුල් මුත්තලිබස් ඒ හුරිහාම් මෙන් ජාහිලිය සමානුගා මුෂ්රික් ශිර්කුගේ මතීගා මාරවගෙන් දේ එම්මෙන් නරකයට අබූ තාලිබත් දැන් එම්ම කුඩා අසාබු දෙවිය අල්ලාහ් තාලා ඒ අබූ තාලිබ ખાસ එවි ගොතකි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බලා බොඩ කුරවි අබූ තාලිබ එකලේ ෆානුගේ සරියන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආ එතම් මුසීබාතෙන් අල්ලාහ් දිෆා කරවි අබූ තාලිබ්ගේ සරියන් ඒ මක්කාගේ මුෂ්රිකුන්න එකලේ ෆානු ගතුල් නුකුර නුකුර එකලේ ෆාන කෑරන හොරි අබූ තාලිබ්ගේ සරියන් අබූ තාලිබ් මක්කාගේ බොඩෙවියා එහෙන් කම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේ ෆානු අදා කරවි අදා ඕගාවන්තකම් හන්දර්දී එන් අල්ලාහ් රහම කරවි ಅಲ್ಲಾಹ್ ತಾಲಾ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಾಹಮ ಗಿಯಾಮಿದ್ದೋಗ ಹುದ್ದ ದೆವ್ವಾನೆ ಎಕಲೀಗ ಫಾನುಗೆ ಬೊಡುಬೇ ಬೆಫುಳ ಶಫಾ ಇತ್ತೆರಿಯುಮ ಕೊನ್ ಶಫಾ ಇತ್ತೆರಿಯುಮ ನರಕ ನಿರುಮ ಶಫಾ ಇತ್ತೆರಿಯುಮ ಕಂ ಹುದ್ದೆಯನ್ನು ದೆವ್ವಾನೆ ನರಕಾಗ ಅಜಾಬು ಲುಯಿಕೊದ್ ದೆವ್ವಂ ಎದಿ ಶಫಾ ಇತ್ತೆರಿಯುಮ ಎಕಲೀಗ ಫಾನ ಹುದ್ದ ದೆವ್ವಾನೆ ಅಲ್ಲಾಹ್ ತಾಲಾ ಹಿಂದು ಅಲ್ಲಾಹ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಾಹ ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ನರಕಾಗ ಅಜಾಬ್ ಬೊಡುಬೇ ಬೆಫುಳ ಲುಯಿಕೊದ್ ದೆವ್ವಂ ಎದಿ ಅಲ್ಲಾಹ್ ತಾಲಾಗ ಹದತುಂ ಶಫಾ ಇತ್ತೆರಿ ವಡಾಗನ್ನವಾನ್ ಎ ಹಿಂದು ಅಬೂ ತಾಲಿಬ ದೆವೇನೆ ಅಲಿಫಾನುಗೆ ಫಾವಾನೆ ಎ ಫಾವಾನುಗೆ ಸಬ ಹುನ್ನಾನೆ ಬಿಟ್ಟಿ ಕುಂಡಿ ಕೈ ಕೆ ಕಿಯಾಬಾತು මිහාරු මෙතුරුම් මෙතුරුම් මස්සලේ නැංගේ මිහාරු මෙතුරුම කියේ මිසාලක නමාදුක ෆහුන් අලගොන මේවා කියමු කුල් හුවල්ලාහු අහද් කුල් අවුස් බිරබ්බිල් ෆලක් කුල් අවුස් බිරබ්බින් නාස් මිතින් සූරා එන්නෝ ඒ zikr tasbih ෆහුම් ඉන්නනි සුබ්හානල්ලාහ් 33 වාර අල්හම්දුලිල්ලාහ් 33 වාර අල්ලාහ් අක්බර් 33 වාර දැන් සතේ ගාම කුරුමට්ටක ආ ඒ බිදුවයි ඒ හොග්ගෙන් හියවාන කමන්නෝ නමාදුක තෙරේගේ එන ඒ ගොත්තා ඒ ඔන්නකමේ ගොතුක කොක්ගෙන් දෙකකින් එකන් කොෆියා ඒ බිදුවෙන් ඒ එක සබුන් අසාබලි වෙන්නේ ඒක සබුන් අසාබලි වෙන්නේ නැන් ඒ ගොතුක මිතන් ෆුමෙලුම ඒක නමාਜ਼ ලිමකන් සිකර තස්බීහක ෆහතුන් මිතින් සූර කියා අතෆුමෙ දාෆකයාගේ මතුරු අල්ම කුනේ මස්සලේ ඒ සිහුරුම් වසේන සලාමෙ වනේ ගොතන් එනකන් තක් කොෆියා බයි ෆාරු බයි ෆාරු එම් අතෆුමෙ දාෆකයාගේ මිහන් උලාල්ම කුනේ මස්සලේ ආ ෆහුසවාලු නේ ෆහුසවාලු ෆහුසවාලු සහතංකොළ නීවුණ යඩ. සුවාලික සහබයන් නීවුණ අඩ. ආ මිහාර තීගොන්නාන ගොතකි දැන් මිසාලක අඹි මිහාය බෙහෙ ගොතුන් එන විස්නි එන විස්නි ගොතුගා මිසාලක අඹි මිහා වෙස් ගෝයාගෙන් එන හජ්ජද්දන් එන බේනුම් වනේ ඒන විස්නා හොත අඹි මිහා තිමන්න එකනේ හජ්ජ කොෆියා දෙන් අඹි මිහා ෆොනවා ෆියා තිමන්න එකන් නැතේ ඒන එක්කොත් දෙමුගේ කුල දානකම මාලි ගොතකම් දෙන මහරමෙක් ගොතුගා එහෙන් වීම දෙමී හුන්දාන් ඉතුරු ෆාසා කොලේ ජමා කුරන් දස් කොෆියා ඒගේ මස්සලෙන්නේ ඉල්මෙරු විදාලා ඒක මස්සලෙන්නේ ඒකම මුලි ආයිලාගෙන් මෙන් ගෝයාගෙන් දන් එන මස මඩ කුරුම් ඒ එන කුල දානෙක මම එහෙම වෙජ්ජාන ගින ෆරන් හජ්ජුනු මේ මරවංජි හේන මුලි ආයිලාගෙන් මෙන් ගෝයාගෙන් ඒ හජ්ජුගේ අලොකන් ඒනං ෆර්දු වී ඒනගේ මුදලුම් ඒන ෆර්දු වී හජ්ජුගේ අලොකන් එහෙම් මීහුන් ගෙන්දියමුගේ ෆර්දු කමෙන් ඒනකන් හයිගතු ගන්නේ එහෙම් මීහුන් ගෙන්දියම් ෆර්දුව ගෙන්න නොවේ නයක හජ්ජුගේ අලොකන් ඒනම් මිසයක මම්මයා බප්පයරා එය හරදු කුරුන් ෆර්දු වෙගෙන් වේ මම්මයා බප්පයරා හරදු කුරුන් මිසයක එමිහුන එහි තෙරිවුම් එයි ෆර්දු වෙගෙන් වාගම එක මෙහුන් හජ්ජගෙන් දියුම් ෆර්දෙන් නොවේ ෆර්දු මේ කොම්මෙ මියක මෙහා අමිල ذات වෙෆෝ එකමෙන් එදෙම් මිසයලකින් ඒන ඒනගේ බප්පයා මම්මයා ඒනගේ හරදුව ගෙන්දියුම් එයි අදිහෙන් කමෙන් ඒන ලක්ක අජුරු ලිබේන එකම අල්ලාහ් සුබ්හානහු තාලා දෙවන එකමකෝ ඒනගේ මච්ච ෆර්දෙන් නුන් එකම ෆර්දු වෙගෙන් වනි ඒනගේ හජ්ජෝ එනය ඒනගේ මුදලුන් හගීගතුක ෆර්දු වෙගෙන් වනි ඒනගේ හජ්ජු ඒනගේ මුදලා ඒනගේ ජිස්මානි ගොතුම් බාරු ඒනගේ හජ්ජු මිසාරක ඉෆදදෙන් නියතෙක්ග ඒන ලස්කුරුන් එයකුදෙන් එච්චකේ බුණා කන්නු කරේනේ වල්ලාහු අලම් වාහකේ කියන ආයි දරඤ්ඤකන් ඒ ගොතක බෙලුමෙන් නෙයි හයිගතුව. ඒ දරඤ්ඤ බලයාෆියා මුස්සඳින් එම්මෙන් තිබෙනි දරණික තෙරේක. ඒ දුනියේගෙම බොඩති මුස්සඳින් වනි බොඩති බොඩති දරණිතා. එම දරඤ්ඤ කියනගේ මුදා ඒ වගුතු ජෙහෙන්දෙන්. ඒ දරණි අදා කුරවේ වගුතු ජෙහෙන්දෙන් එයි එනගේ මුදා. එන බේනුන් ගොතක වාකි කැලාලු ගොත්තහුගේ එනන් ඒ හරදු කුරේ. එනගේ මුදායි. එනක දරණිය හර මිසාරක මිහක දීෆොයි දරඤ්ඤගේ හරගේ මුදලෙන් නුන් ඒ වගුත. හොසකාතෙබ්බසයක් මහරන් දෙකන්නෝ ජේ. රකාතස් දෙය ගන්නෝ ජන ඒ හරගේ මුදලෙන් නෝන් එයි කි ආරණ ලිබෙන් දැන් ලිබුණීම හරගේ මුදල වාණේ ති අමුර අනු ඒ ඒනගේ මුදාය වගුත ආරණ දරඤ්‍ය ගොතක දෙවේ මීහා ඒනගේ මුදායි ඒන ඒගෙන් ජීහෙන සකායිවස් දෙන් ජීහෙන එහෙන් කන්දත්ත සියෝ කන්දත්ත ස්පුරන් ජීහෙන ඒගෙන් හජ්ජු වස් වාම් වී ඒගෙන් තමයි ඒවර එහා බෑවරෝ එජ්ජියා ආ දරඤ්‍ය ගාෆස් ෆාසන් හමද එන අන හජ්ජු වස් වාම් වියම් ඒ ඒනගේ මුදලකේ අදා කුරන් ජීහෙ වගුතු ජීහෙන් දෙන්නේ අදා කුර මිසක වගුතෙක් කණ්ඩායමක දෙමිහුන් ඔයජ්ජියා ඒ වගුතු ජෙහෙන්දෙන් එයි එනගේ මුදායි ඈ amiharu onnan fotugas bayan kore fen kitabu salatu ge wahaka den miharu bismi madun kiuma sorihako ane hadisa asawuri රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම බෙහෙගතුන් එකල කාන යුසිරු බිබිස්මිල්ලාහ ලා යජහරු බිබිස්මිල්ලාහ එකලාගේ එකලේගේ ෆාන බිස්මිල්ලාහි බාරං අඩහරකෝ විදාලෙන් නොවේ අසාබේ කන විදාලවනි දැන් අනේ රිවායත් එකල ෆාන සිරුන්නේ බිස්මි විදාල මිහෙන් ආසු රිවායත් සොරීහකන් එබහරිය ආස දැන් බාර කිව්වේ කම බයන් අසාබේ කලම කිවන් සොරීහකන් හොරි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කිවන් බාර කිව්වේ කමක සොරීහකෝ රේ සහ හදීසේ වාරිදු වෙන් ආස්ෆෙන් නෙයි sahha hadise sariha kore ವಾರದ್ವರಿಗೆ ಐಸ್ವೆನ್ನೆ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಬಾರ ಬಿಸ್ಮಿ ವಿದಾಳವಿಕಮಕ ನಮಾದುಗ ನಮಾದುಗ එකලේ ෆාන් සිර්රුම් බිස්මි විදාල විකම සොරීහකො සොහ්හකොන් එබහරි හදීස් ෆුලෝ ඇස්ත ඇස්වා මෙහරු ටීවී චැනල් තකම සෙන්නාන මක්කාගස් දුවහක් වස් මදීනාගස් බිස්මි බාරක ඉමාමකු විදාලෙන් වාන හජ්ජ වඩා ගන්නවා බේපුණසෙන් ගේන එතන තංගස් විදාලම දැන් මිසක බිස්මි බාරක් කියුම් දැන් ඒහා බොඩු මස්සලේ නුන් දැන් බාරක් කියකස් නමාදු සොහා බිස්මි බාරක් කියාමි හාගේ නමාදු සොහා බිස්මි බාරක් කියාමි හාගේ නමාදු සොහා ඒහා බොඩු මස්සලේ නු එක එම්මේ රාජ්‍ය ගොතක එම්මේ රංගලවතක බිස්මි සිරුන් කියුම් බාරක් කියවෙන මාත හොග බිස්මි සිරුන් කියා ෆදෙන් අල්හම්දු කියුම් බිස්මි සිරුන් කියුම් ආ කුඩ කුඩ කොබ්බේ රංගි වේ ගොතා ඒ සිරුණු කියවන මාතෝක බයෙන් ආයතුක තංකොකොල් රසූලුල්ලාහ සල්ලම් කුරීසහුක තිබේ මිහුන්න ඉවේ බයෙන් ආයතුක තංකොලකොල් ආ තංකොකොල් අසලු ඉවැලුන් ඒ රංගලගොතේ සුන්නත සුන්නතෙන් ආ දැන් වාර විශ්වේ හේවා zakat den jihen hmm zakat den jihen zakatuge nisab hamajja den jihen zakat nisab ki mihar hiwani hatarohas kom meswaren hen e eh, en a note ko fe inna ne mi islam ke faz ge note ko mihar ge nisab mihar ek yahar ge tafatwan nisab as e wagota ki ranuge rana ranan anna badalutakun tafatwan agwes ek yahar ta huwa එහෙම වීම ආ සකාතුනි සෝමීනි 3 31 36 රුපියා 90 ෆස්ලාරි මියහරු තින්හාස් තින්සතේක තිරීස් හයිරුෆියා නුවදිහ ෆස්ලාරි එයි මියහරුගනි සෝබකම ඉස්ලාමික ෆයාසුන් ඉලාන කොෆෙන් මිෆාර ඕනොන දෙකුණින් එතනු ඒ දැන් අන්න හර්තෆාත් විශ්වාන ඒ රණුගේ බැංකුගේ බැංකුගේ රණුගේ අගන් අන්න බදලතකුන් එයන් අවසන්නාන බදල නා ඒක උත්තර බලන්නේ ආදිය හිෆාසා බේර ෆාසම් වෙස් දෙවිදාන එන කබූල් කුරඤ්ඤාය ඩොලරුම් ඩොලරුම් මිසාලක බේර ෆාසා ඇති දෙන්නේ මිසාලක ඩොලරුම් ආ ඒ මිසාලක දිවහි රාජ්‍යක මිහාර ඩොලරුම් දිනම කොමස්සර එන්නේ එකම දිවහි ෆාසා මේවා වරද්ද එන්නේ ආ ඒ වහගතී මිහාර වික්කාග ගන්නාග තෆාතු ඒක එහෙම විම ගන්නාග බලංජි ගන්නාග ආ ඒ රේට් එම්ම රංගලි සරකාරුන් ඒති වික්කන් හමජස්සාෆෙන් රේට් සාක බ්ලැක් මාකට් අංගේ වික්කාලි දාන මුලාක බෝඩ ඒ ඒ එන්නු ආ එන්නු එන්නු සරකාරු හැම ජස්සාෆෙන් රේටු එයි ඒ මුළු දුනියගේ සෙකොතන් ඉන්නානේ ඒකේ රේටු ठीक है ආ මානාතකම් යක පාට්ටා හොර එච්චකුණු දෙවේන ඒ යකුණු ජේ zakat දෙක ඒකෙන් නොස්වාන zakat දීගන්න ඒ නෑ ඒන දේ අනෙකකු දෙන් ජේනේ මීනෙද්ද එකක් නොජේන අනෙකකු දෙන් ජේන මාර්ථ ආ තිබුණි ඒනගේ මුදලත්තා ඔහො අහරුමුගේ ෂර්තේ මුදල නිසෝබ හුන්නත අහරුමුගේ ෂර්තය නිසෝබ හමයිෆ හුන්නත අහරුමුගේ ෂර්තය එජ ආහිමදෙන් නිම්ම ෆහුසවාල් ෆහුසවාල් ෆහුසවාල් ආ මිහාරු කාඩුතෝ ආ miharu fitur zakat nerun emme molo ituruwegen wa wagutaki iidu na iidu duwahuge iidu duwahuge fatis namadum febi sure yani iidu namad kurawma demeduga fatis namadum febi sure iidu namad kurawma demeduga ei emme molo wagutu fitur zakat neruma ei rasulullah zamanuge zakat neru ulunu wagutu den විතුසකයි දිනුන් එම්මෙ මොළ ඉතුරුගෙන් වනි එබැකු කෑබය උලේ එච්ච එම්මෙ මොළ ඉතුරුගෙන් වනි එබැකු කෑබය උලේ එච්චකුන් දෙකිලෝ බෑ නෙරුම් එයි එම්මෙ මොළ ඉතුරුගෙන් වා ගොතකි දැන් මිසාරක ෆෑසා නෙරුම කොමස්ස දෙන්නේ දැන් හුද්ද එබෙන් ඉල්මෙරින් විදාලව ෆෙබෙන් රම්ලොම්මෝගේ ෆනරාගේ ෆහුන් සකයි අදාකුර විදානේ ඒ ෆරායිත්තක මිසාලක සරකාරුම හමජස්ස ෆරාතන් ඔය ජියා ඒ ෆරාතක හවාලු කුර විදානේ එමිහම සේ සකයි දේනි හිවනි ඒ වගුතුක කන්නේ ඒ වගුතුක දේනි දැන් එකම ෆරායිත්තක හවාල කර දාන රෝදා මහෝගේ ෆනරාගේ ෆහුම් ඈ ඒ කුරීක රංගලන්නු ඒ කුරීක රංගලන්නු ෆනරාගේ ෆහුම් අසල හවාල මම ෆරංජේන ඒ ගොතන් ඉල්වරන් එම්මි අවස් කුරව වැෆෙයිනි දැන් වල්ලාහ ආලම් ආදෙන් මිහාරු නිමුනියසවාල මිහාදු ආදෙන් දැන් මා ආදම ඉන්ෂාඅල්ලා سبحانك اللهم بحمدك أشهد أن لا إله إلا أنت أستغفر وأتوب إليك وصلى الله وسلم وبارك على عبده ورسوله محمد وعلى آله وصحبه أجمعين السلام عليكم ورحمة الله